අවසරයි කෞරණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රිස්බේන් නගරේ මුල් කරගෙන පවත්වන ලබන භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි දවසේ නිසා මම පොඩි හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා අපි මේ වැඩපිළිවෙලෙන් නැත්තම් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලෙන් කාරණා කීපයක් සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මේ වෙනකොට වැඩමුළුවට සම්බන්ධ වෙච්ච අය වෙනුවෙන් සත්කාර කීපයක් ලැබිලා තියෙනවා සීල් සමාදන් කරලා තියෙනවා මූලික භවනා උපදේශ ටික ලැබිලා තියෙනවා ඒ වගේම වැඩමුළුවට අදාළ විවස්ථා කාලසටහන් ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් කාට හරි මේ තුන සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් තමයි සමාදන්ව රකින්න සීලය පිළිබඳව පිරිසුදු කරගත යුතු ග්‍රන්ථ ස්ථාන තියෙනවා නම් එහෙම නැත්නම් මූලිකින් අහපු භාවනා කමඨහන් උපදේශ පන්තිය පටිගත කළ දේශනාව හෝ ඒක පිළිබඳව සුද්ධ කරගන්න පැහැදිලි කරගන්න යමක් තියෙනවනම් එනත අපි සාමූහිකව එදී ගත කරන විවස්ථාව පිළිබඳව පිරිසුදු කරගත යුතු දෙයක් නොතේරෙන දෙයක් තියෙනවා කරුණා කරලා ඒක මේ අවස්ථාව කරගන්නයි කියලා මම ඉල්ලා හිටිනවා ප්‍රශ්නයක් මාර්ගයෙන් ඉදිරිපත් කළ එක පැහැදිලි කරගන්න. ඊට අමතරව කමඨහං සුද්ධ කිරීමේ කාරණා මෙතන සිද්ධ වෙනවා. ඒක මම ඊයේ මතක් කළ විදිහට කෙරෙන්නේ පොදු කමඨහං සුද්ධ කිරීමක් විදිහට. ඒකට තමයි භාවනා කරගෙන යනකොට පරියන්ක භාවනාවේ, සක්මන් භාවනාවේ, එහෙම නැත්නම් ඉදින්දා භාවනා මධ්‍යස්ථානයේ ජීවිතය තුල කෙරෙන කටයුතු වලදී භාවනා විශේෂයෙන්ම සතිය පවත්වනකොට පිසුදු කරගත යුතු, දන්විය යුතු, මතක් කරගත යුතු කරුණු තියෙනවනම් කමඨං සුද්ධ කරන ශේෂ්ත්‍රයේ ශීර්ෂයේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව අපි ගත කරන යම් යම් පුද්ගලික ආගමික ජීවිත තියෙන ආධ්‍යාත්මික ජීවිත. අන්නේ ජීවිතවලදී අපිට මතුවෙන ප්‍රශ්න තියෙනවනම් මේ මූලධර්ම ප්‍රශ්න නෙවෙයි. පොතේ දැනුම නෙවෙයි අපි භාවනා දවසක් ගත කරනකොට භාවනා ජීවිතයක් ගත කරනකොට ආධ්‍යාත්ම ජීවිතයක් ඒකට සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. අපි ඒකත් සාදර වෙනවා. ඉන් අමතරව තියෙන මූලධර්ම ප්‍රශ්න අපි මේ අවස්ථාවේදී සාකච්ඡාවට ගන්නෑ. මොකද අපිට අර කලින් සඳහන් කරපු ටික හොඳටම ප්‍රමාණවත් වෙනවා. පිරිසේ එකම ගුණයක් එකම මෙහෙයුමක් ඇති කරගෙන යන්න. ඒක නිසා අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ අර කලින් කියාපු සීලයේ සම්බන්ධ භාවනා උපදේශ පන්ති සම්බන්ධ සහ සම්මත කරන තියෙන විවස්ථාව දිනචරියාව පිළිබඳ ප්‍රශ්න ගන්න. කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ ප්‍රශ්න ගන්නවා. ඊට අමතරව තමන්ගේ ජීවිතයට අදාළ සපෙල උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරනවා. අපි මේ මතක් කළේ ඉස්සර දවසේ නිසා හඳුනා දීමක් පිණිසයි. එතකොට කෙනෙකුට සාකච්ඡාවට සම්බන්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන එක. ඒක තමයි ගොඩක් ලාට දෙන්නේ. එහෙම නැත්නම් සභාවේ කෙනෙකුට අත ඉස්සුවොත් අපිට යාට මයික් එක දෙන්න පුළුවන්. එතන ඉඳගෙන ඒ ප්‍රශ්න නගන්න සභාවට ඒ වෙලාවට හිත ওই දෙකට මමතර සමහරට මගෙත් තියෙන එක ගතියක් මේ ලියලා තියෙන තොරතුරු මදිනා මම හරස් ප්‍රශ්න අහනවා. ඒ කැමති නැත්නම් ඉතින් අතාරින්න පුළුවන්. කැමති නම් ඒත් එක්ක මයික් එකට එන්න ඕනේ නැත්නම් මයික් එකේ දෙන්න යන්න ඕනේ. එතකොට අපිට අදාළ තොරතුරු ලබා ගන්න ප්‍රශ්න විසඳුම එහෙම නැත්නම් මේ උත්තරේට යන්න පුළුවන්. මම හිතනවා ප්‍රශ්න ඇති කියලා භාෂා දෙකෙන්ම අද ඉංග්‍රීසි සිංහල මේ මම කතා කරේ සිංහල භාෂාව සම්බන්ධවයි. ප්‍රධාන වශයෙන් වැඩමුළු යන්නේ අපි ඒ ඉංග්‍රීසි භාෂාව තියෙන සාදර වෙනවා. කැමති නම් ඉංග්‍රීසි මාධ්‍ය ලිවත්තමක් නැහැ. මම ඒයි යත්තන්ගේ දැනගැනීම පිණිස කෙටි පරිවර්තනයක් මේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರේ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න භාවනාවට සම්බන්ධ ප්‍රශ්න 14ක් 15ක් විතර තියෙනවා සීලයට සම්බන්ධ එකක් තියෙනවා එක කමෙන්ට් එකක් තියෙනවා භාවනා සම්බන්ධ ප්‍රශ්න වලින් පටන් ගමු හොඳයි ස්වාමීන් වහන්ස අවසරයි ගරුතර ස්වාමින් වහන්ස මා පරයන්කේ භාවනා කරමින් සිටියේදී මූල කර්මස්ථානයේ වූ ආනාපානය හුස්ම කීපයකදීම නැති වී ගියේය. මෙසේ ටික වේලාවක් නිශ්චලව ගත කරන විට උදරයේ පිම්බීම හා හැකිලීම දැනෙන්නට විය. එම පිම්බීම සහ හැකිලීම බලා සිටීමේ එවිට ඊතා සිහින්ව නාසය හරහා වායු ධාරාවක් හෝ කම්පන රටාවක් ගමන් කරන්නාසේ දැනින මේ වන විට යටි කයෙහි කිසිදු දැනීමක් නැති වී තිබින. තව මද වේලාවකින් සියලු දැනීම් නැති විය. එහෙත් මනස අවදීනි. නම්බර 1 ඔබ වහන්සේගේ දේශනාවකට අනුව මෙය අලෝභ අදෝස අද්වේෂ අමෝහ සහිත මොහතක් ලෙස හඳුනා ගනිමි. ගතිමි. හඳුනා ගතිමි. මේ නිවැරදිද? අංක 2 මෙම හඳුනා ගැනීම සහ එම නිශ්චල తত্ত্বය තප්පර කිහිපයක් පැවතින. එන්පසු මෙම తত্ত্বය ඔබ වහන්සේට වාර්තා කළ යුතුයයි සිතවිලි ගලා එන්නට විය. මා දැන් ප්‍රපංච කරන්නට ගත් වග වටහා ගතිමි. මේ සිතෙහි ස්වභාවය ලෙසද වටහා ගතිමි. මෙය නිවැරදිද? සාමාන්‍ය ජීවිතයේදී මම දිනක් මගෙන් අඩු මගෙන් ඊතා අඩු අවස්ථාවකදී මගෙන් මම දිනක් මම දිනක් මගෙන් අඩු ඊතා අඩු අවස්ථාවකදී දුම්රියේ ගමන් කරමින් සිටියෙමි. දුම්රියේ පාළු ස්ථානයක් කරා මගේ ඇස් යොමු විය. මා ඇස් අරගෙන බලාගත් අත උහි බලා සිටියෙමි. මේ අතර අසල පුජ්‍යලයේ දොරකතනේ නාද වෙයි. එම පුද්ගලයා දුරකතනය අමතයි. වෙනම තව දෙදෙනෙක් කතා කරයි. මගේ අවබෝධය වූයේ එම විනාඩි කිහිපය තුළ මා කිසිවක් නොසිතූ බවයි. මොකුත් නොසිතූ හේයින් එම අවස්ථාව වීත රාගේ වීත දෝසා වීත මෝහ අවස්ථාවක් යනුවෙන් හඳුනා ගතිමි. මෙය නිවැරදිද? එසේ වුවද මාහට ලැබුණු සියලු සංඥා හඳුනාගෙන ඒවා වාර්තා කිරීමට තරම් හසු කරගෙන ඇත. තවද එම මොහොත ක්ලේශ රහිත අවස්ථාවක් ලෙස හඳුනා ගති. හඳුනාගත් සැනින් සිතිවිලි ගලා එන්නට පටන් ගත්තේය. එම නිසා එම මොහොත කෙලේශ රහිත තැනක් දැයි කුකුසක් ඇතිවින. මෙය පහදා දෙන්නේ නම් බොහෝ කෘතඥ වෙමි. ඔබ වහන්සේට සම්මා සම්බුද්ධ සරණයි. මේක ඇත්තටම අර 100%ක්ම කෙලෙස් නැති අවස්ථාවක් සහ කෙලෙස් වෙන අවස්ථාවක් වගේ කේවල වශයෙන් හොයන්න ගත්තොත් නම් උත්තර දෙන්න බෑ. නමුත් අර අරගෙන තියෙන ප්‍රයත්නයේ හොඳ තොරතුරු ටිකක් දීලා තියෙන නිසා අපිට සාපේක්ෂ වශයෙන් කියන්න පුළුවන් යම් වෙලාවක අපට ලෝකේ දින ඔක්කොම අරමුණු වෙනුවට ආනපනෙ ගත්තොත් ආනපනෙ තියෙන කන් අපි දන්නවා. දානපන 100 100ක් සම්බන්ධ කරගන්න දන්නවා ලෝකෙම නෑ ඒ වෙලාවේ කියලා. ලෝකෙ මොනවා හරි කොනක් තියෙනවා ආනපන හිත ගන්න බෑ. ගතට හිටින්නේ නෑ. ඒ නිසා යම් වෙලාවක අපි ආනපන ඇල්ලුවයි කියලා කියන්නේ අනිකුත් ඔක්කොම රූප ලෝකයේ මේ ආනපන රූපයට වහන් කළා අයින් කරනවා. ඊට පස්සේ ආනාපානෙත් ගෙවෙනකම් බලائیں۔ ඒකට ඒකක් නැහැ. ඒකට අපිට හිතන්න පුළුවන් රූප ලෝකෙන් අපි සමුගත්තයි කියලා. මේක ඉතින් ආධුනිකයට එච්චර කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. නමුත් සංසාරේ බannකොට ඉතින් කවුද දන්නේ ආධුනික කවුද වැඩි හිටි කියන දන්නේ නමුත් මේ විදිහට ගියොත් අපි රූප ලෝකෙන් රූපයකට වාංගු වෙලා ලෝකය අමතක කරන ඊට පස්සේ ඒ රූපේ ගෙවම් කරලා අපි යනවා මේ රූප ලෝකේ සම්බන්ධ ලෝභ, දෝෂ, මෝහ නැති කරන්න. ඉතින් ඒකත් එක්කම ඇත්තටම වේදනා ලෝකේ, සංඥා ලෝකේ, සංස්කාර ලෝකේ, විඥාන ලෝකෙත් බොඳ වෙන්න පටන් ගන්නවා. රූප ලෝකෙන් තමයි ඔක්කොම වගේ පෝර ලබන්නේ. නමුත් මෙතෙන් ගියාට පස්සේ අපි කොහොමද විනිශ්චය කරන්නේ? ඒක විතරාග, විත දෝෂ, විත මෝහද කියලා. ඒ වෙලාවේදී හිත සම්පූර්ණයෙන්ම අවදිනවා. මේක මේක manuss ලෝකේ කලහක්ක් මම කරලා තියෙනවා. මේක තමයි මට මං වෙනුවෙන් කරන්න තියෙන ලොකුම සුබ සිද්ධිය භාවනාව සතිය කියලා. අනේ අවදිභාවයේ තුල එහෙම නැත්නම් මේ ලබාගත් දේ පිළිබඳව සමාධි සමාදන් වීම තුල තමයි මෝහේ නැතිවීම සිද්ධ වෙන්නේ. තාම හිතෙනවා මේක මේ අතරමැදි අවස්ථාවක් තව එහාට යන්න තියෙනවා. අරක ලැබුණේ නැහැ මේක ලැබුණේ නැහැ කියලා අර ලැබිච්ච චිත්තක්ෂණේ සීරසිය සමාදන් වෙන්නේ නැහැ. එතකොට මෝහය ඉතුරු වෙනවා. එතකොට ලෝභ දෝෂ නැති වුණාට මෝහය ඉතුරු වෙනවා. එහෙම නැත්නම් ඒ අරමුණක් නැති රූපාරමණයක් නැති අවස්ථාවකටපත් වෙලා ඒට අපි කොච්චරක් සමාදන් වෙනවද? කොච්චරක් අපි ඒකට එළඹ වාසය කරනවද? කොච්චරක් අපි ඒක මේ ප්‍රතිපදාවේ දිනුවක් විදිහට සලකනවාද කොච්චරක් ඒක අපි කෙලෙස් නැත් තත්වයකට සලකනවාද කියන එක අනුව තමයි විනිශ්චය කරන්න වෙන්නේ මේක කොතෙක් දුරට සාපේක්ෂව ලෝභ දෝෂ මෝහෝලි අයින්ද කියලා ඒත් එක්කම මම දැන් ලෝභ නැති කරා දෝෂ නැති කරා මෝහ නැති කරා කියලා කියනකොටම ආයශරයක් එන්න පටන් අර ගන්නවා ප්‍රපංචකරණයක් ඉතින් ඒකත් අවශ්‍යයි. මොකද ප්‍රපංච කරන එකට සාපේක්ෂව තමයි ප්‍රපංච නැති කිරීම දක් ගන්න පුළුවන් වෙන්නේ. මේ එකක්වත් තනියම හිට ගන්න පුළුවන් දේවල් නෙවෙයි. කෙලෙස් නැති තත්වයට කෙලින් හිට ගන්න බෑ. කෙලෙස් ඇති තත්වයකට සාපේක්ෂ නොයි. කෙලෙස් ඇති තත්වයක ඉන්නකොට තමයි තේරෙන්නේ මේ කෙලෙස් නැහැ කියලා. ඒත් සාපේක්ෂයි. කෙලෙස් නැත්තත් ඉන්නකොට කෙලෙස් ආවට පස්සේ තමයි තේරෙන්නේ ආ දැන් මෙතෙක් කියලා කෙලෙස් තුන දැන් කෙලෙස් ආවයි කියලා. අන්න මේව අතර තියෙන්නේ මේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පිරිසුදු වීමක් සිද්ධ වෙන්නේ. ඒ පිරිසුදු වීම වැඩි වෙන්න වැඩි වෙන්න කෙලස් තිබුණත් හිත සන්තෝෂයි, කෙලස් නැතුණත් හිත සන්තෝෂයි. ඒක හිතා ගන්න බෑ සාදාචාරවාදියාට. කෙලස් තියෙනකොට හිත සන්තෝෂي කොහොමද එන්නේ? කෙලස් නැති බව දන්නේ තියෙන නිසානේ. ඒකට ලස්සන නිදර්ශනයක් බුදුහාමුදුරුවෝ දෙනවා පෙත්ත කපල යන එකක්. අවුරුදු 6ට හරි ළමයා කෙලස් නැහැ. එයාට කිසිම කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද කෙලස් දැකලා නෙවෙයි කෙලස් දුරු කරලා තියෙන්නේ. ඒසයට බමුණ කියන්නේ නැහැ. අපිට උන්තර කෙලස් තිබිලා කෙලස් නැතුණාට පස්සේ සාපේක්ෂව දෙනවා මෙච්චර විදිය හිටියේ මෙන්න මේ තරම් කෙලස් ගොඩක දැන් නැහැ නිසා අර කෙලස් කොට කෙලස් නැති එක දක්වන්න සාපේක්ෂතාවයේ වටිනාකමක් තියෙනවා ඒ නිසා ඒ කෙලස් පිළිබඳවත් මෙයා සතුටු වෙනවා මේ කෙලස් තියෙන නිසා තමයි නැති බව දන්නේ. නැති නිසා තමයි තියෙන බව දන්නේ කියලා. හැබැයි මේ කෙලස් සමාදන් වෙන්නේ නැත්නම් කෙලස් එක වැඩ කරන්න කෙලස් වල ප්‍රේම කරලා නෙවෙයි. කෙලස් තියෙන නිසා තමයි නැති එක දන්නේ කියලා. ඒ නිසා උපත්තියෙම කෙලස් නැති මට්ටමක ඉන්න කිසිම කෙනෙක් ආඩම්බරයක් වෙන්නේ නැහැ. යාට අවශ්‍යයක් ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. එචා කෙලස් තියෙන්න ඕනේ. තියලා අයින් කරන්න. ඒ නිසා නැතිකමත් ඇතිකමත් අතර මේ තියෙන සාපේක්ෂතාවය මේ ක්‍රමයට අල්ලන්න බෑ. මේක තියෙන්නේ කේවල වාදක ඉඳලා තියෙන්නේ මේක 100 100ක් කෙලස් නෑ මේක තියෙනවා කියලා මේක තමයි අපි කතා කරන භාෂාව නමුත් හොඳට ගැඹුරින් තේරුම් ගන්න මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙලයි ගමන යන්නේ මේ කෙලස් තියෙනකොට තියෙන බව දන්නවා ඒත් විද්‍යාව කෙලස් නැතිකොට නැති බව දන්නවා ඒකටත් විද්‍යාව කියනවා ඒ නිසා මේ විද්‍යාවට වටිනාකමක් නැහැ. අර විද්‍යාව නැතුව දෙන්නට දෙන්නගේ තියෙන සාපේක්ෂතාවයක්. එනිසා මේ කරගෙන කරගෙන යනකොට ලක්ෂ වාරයක් කරනකොට ඔකෙන් සැලෙන ගතිය අඩු වෙන පටන් ගන්නවා. තියෙනවයි කියලා. කනගාටු වෙන ගතිය ඕ නැහැ කියලා සන්තෝෂ වෙන ගතිය නැතුව මේක normalization of පොදු දෙයක් බාටපත් වෙනවා. ඒක වෙලා නැහැ මේකේ තාම. දැන් කෙලස් නැතිව දැනගත්තම ආඩම්බරලා ප්‍රපංච කරන්නේ. තාම කෝල ගති තියෙනවා, කෝඩු ගති තියෙනවා. වෙන ක්‍රමයක් නැහැ. ඕකම කරන්න. කරලා කරලා කරලා බඩගින්නින් මනසට පළවෙනි බත් පිට දෙනකොට හරි මිහිරි. හොඳට රස බලකලා කප් කරනවා. දෙවෙනි බත් පිට තුන හතර 20ක් 30ක් යනකොට එපා වෙනවා. මේ පළවෙනි දෙවෙනි බත් පිට ගන්න වෙලාව. බඩගින්නිනකොට හරි. කකක් ආනකොට ඇති කියලා පැත්තක තියන්න වෙනවා. ඒ නිසා මේ කේවල தত্ত্ব හිතන්න යන්න එපා. සාපේක්ෂ වෙන්න මේ විදිහට තමයි අපි තේරුම් ගන්නෙ. තේරුම් ගන්න ගන්න ඉස්සරහට යන්න යන්න Tamanට මේ මේ දෙවන්නේක් සම්බන්ධ නැහැ. පිට දෙයක් සම්බන්ධ නැහැ. තන්නේ ක්‍රම මනෝ උපුබ්බංගම මනෝ සෙට්ටෝ මනෝ මේ දෙයක් බව තේරුම් අරගෙන මේ දේවල් ආවට අර කාවයි කියලා කනගාටු වෙන මේ කාවයි කියලා සතුටු වෙන දේවල් නැතුව මේ දෙකම හුතු මනේ මනසින් ඇති කරන දේ. එලස් කියන එකත් හුදු මනස. නික්ලේශී தත්වයත් හුදු මනස. එයා අයියා වෙනවා මනස අයියා වෙනවා දෙකට බෙදෙන තාක්කල්. කෙලෙස් ඇති කෙලෙස් නැති මනාව අමනාව මේ ටික එකිනෙක අතර වෙනස නැති වෙන තරමටම අෂ්ටෝක ධර්මයෙන් කම්පන වෙන තැනට ගියාම මනසට ඒ අතිරේක ලාභය ලබා ගන්න නොදී මහරහ තමයි අපිට මේ කෙලෙස් වල නැත්නම් ප්‍රතිපදාවේදී වුණ තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේක 100 100ක් හරි නෑ. බොහෝ කල් කරනකොට ඕක තුල ශිල්පයක් තේරුම් ගනි. කෙලෙස් තිබුණයි කියලා නැතුණයි කියලා ලොකු මනාපමනාප කන්නේ නැතුව දෙකම මට අයිති නැති දෙයක් විදිහට තේරුම් ගනි දවසක. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමින් වහන්සේ අද දින සක්මන වාර්තා කිරීමට කැමැත්තෙමි. සක්මනේදී කිසිදු මෙනෙහි කිරීමක් නොකොට වම් පාදය හා දකුණු පාදය පොළවට තදවන මොහොතේ එම ස්ථානයට අවධානය යොමු කළෙමි. මදක් යන විට කුමන පාදයේදයි නොදැනිනි. එහෙත් මාරුවෙන් මාරුවට ස්පර්ශය මාරු වෙනවා දකිමේ. දැකීමේ. මේ අවස්ථාවේදී මිහිරි කුරුළු නාදයකින් කන් පිරී ගියේය. එය මිහිරි උවද සිත එයට ඇදී ගියද නූපන් අකුසලයක් නූපද වීම ගැන සිතා දේශනා ඇසුරෙන් සිත යලි පාදවලට ගතිමි. ඉන්පසු කුරුළු රංචුවගේ අමිහිරි නාදයක් ඇසිනි. ඒ දෙස මාගේ අවධානයත් අවධානය යන බවක් පෙනුනි නොපෙනුනි මෙසේ කරමින් කාලය ගත වෙද්දී සිත නොඑක් අරමුණු කරා දුවනුද නැවත එය පාද කරගෙන ඒමද සිදු වුනි අවසන් භාගයේදී පාදයේ පොළවට ස්පර්ශයේද එම බලය කකුලේ ඇටය හරහා උඩට සම්ප්‍රේෂණය වීමද ඉන්පසු දනහිස තෙරපීමද අත්විඳෙමි තවද තවද සිත සිත පිට යන විට ඒ බව සුළු වේලාවකින් දැනගතිමි. මේ අවස්ථාවේදී මළුවේ කෙළවරදී හැරෙන අවස්ථාවේ මදක් නැවති. සිත පාද මතම රඳවා ගැනීමට අදිෂ්ඨාන කළෙමි. එය ප්‍රතිඵල දායකයයි හැඟින ගරුතර ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පා කොට වැරදි ඇතොත් පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේකත් අර ඉස්සල් එක වගේ හුඟක් විස්තර වශයෙන් බලලා තියෙනවා. ලේඛනයත් පිළිසිතුයි. ඉදිරිපත් කළ තියෙන දේ මම හිතන්නේ සභාවට තේරුම් ගන්නත් පුළුවන්. ඒ නිසා අපට සක්මන් කරනකොට සද්ද ඇහෙනවා. ඒක කුරුළු සද්දයක් වෙන්න පුළුවන් නැත්නම් අමීරි සද්දයක් වෙන්න පුළුවන්. එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා අර එකම පෙතක් දිගේ එකම පතයක් දිගේ පවත්වන්න පුළුවන් හැකියාව මට ඕන වුණත් පිටින් එන සද්ද වලට කැඩෙනවා. නමුත් ඒ සද්දෙට කැඩුනායි කියලා පශ්චාත්තාප නොවීමේ හැකියාවක් මට තියෙනවා. එතකොට මට පේනවා මේ පිට කැඩුනට සක්මන් මළුවේ වම දකුණ බලාගෙන යන ඒ සක්ම ඉරියව්ව ඉරියාපතේ කියලා මේක දිගිනවා කැඩුනට තම හිතතරක් නොකරගෙන සිටීමේ හැකියාවක් තියෙනවා හිතතරක් නොකරගෙන සිටීමේ හැකියාවට සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ කියන සති බලය කියලා වෙනද අපි හිතන සතිය ප්‍රමාදයට වැටුණා සතිය කැඩුනා කියලා පශ්චාත්තාප වෙනවා දැන් දන්නේ ඉරියාපතේ කැඩුනා ඉරියාපතේ තියෙන ධක්මනේ ශබ්දෙට ගිය හැබැයි යනකොටම දන්න යනකොටම දන්නවා මන අපේ පාලන කියලා යනකොට දන්නවා මන අපේ පාලන කියලා ඒ නිසා අර පිට ගියයි කියලා පශ්චාත්තාපයක් වෙන්න බෑ. ඒ බනාපමනාපත් තේරෙන්නේ පශ්චාත්තාප වුණා නම්. ඒතර තේරෙන්න පටන් ගන්නවා හිත පිට ගියාට සක්මන් පිටින් ඉරියාපතෙන් හිත පිට ගියාට ඒ යන අරමුණත් එක්ක සතියත් ගිහිලා තියෙනවා. වෙන පයේ නෙවෙයි සතිය තියෙන දැන් කනේ. නමුත් ඒ බව හොඳටම දන්නවා. ඒකට මීට වැඩිය ඒ අරමුණ ප්‍රිය බවක් දන්නවා. මේ ඔක්කොම තොරතුරු තියෙන නිසා කෙලස් වෙන්න තියෙන අවස්ථාව එහෙම නැත්නම් කෙලසෙන්න තියෙන අවස්ථාව අඩුයි. නමුත් මේක සාමාන්‍ය ආධුනිකයෙක් හිතන්නේ සක්මන් කරනකොට පිට යන්න හොඳ නැහැ. හිත ගියොත් පව් කියලා. එහෙමම නෑ පිට ගියා ගෙච්ච පව ප්‍රමාණය දන්න නැත්නම් මොන ප්‍රමාණය දන්නවනම් ඒකේ තියෙනවා මේ <coughs> පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදනං කීයති නොපචියති එවංසෝ සරති සතෝ කියලා මානුකපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා මේ පහේ තමයි හිත තියානින්න ඕනේ ස්පර්ශේ නමුත් කණේ සද්දයක් ඇවිල්ලා තියෙනවා එතකොට ඒ කණේ සද්දෙත් ඇහෙනවා. කණේ සද්දෙට මනාපයත් පහළ වෙලා තියෙනවා. හැබැයි Taman දන්න හොඳටම වයි ඉන්න ඕනේ මගේ හිත කන්න ගිහිල්ලා තියෙනවා. මනාපයත් පහළලා තියෙනවා අබිරමණය කරන්නේ. එතකොට පුදුම සතියක් තියෙනවා. මම අනතුරුදායක තැනට ගිහිල්ලා තියෙනවා තැන බව දන්නවා. තාම අතපය කඩාගෙන නැහැ. ඕන්න පයට එන්න පුළුවන්. මේ පහේ අත්දැකීමට වැඩිය මිහිටි සද්දේ කුරුලගේ සද්දේ මනාප බවක් දාන්න. මේ එකක්වත් මගේ කියාගන්නේ නැහැ. පහේ තියෙන අමනාපය කුරුළු සද්දේ තියෙන සාපේක්ෂව කුරුළු සද්දේ තියෙන මනාපේ ඒ දෙක දකින්න මිසක්කා මම නදකින් උඹ නදකින් කියා ගන්න නැතුව මේ තමයි හිතේ හැටි. අන්නේ විස්තර හොඳට දැක් ගන්න පුළුවන් නම් රූපෙත් සද්දෙත් අහනවා. අභිරමණයකුත් තියෙනවා. හැබැයි බුක් කීපින් යනවා. හොඳටම දන්නවා මම ඉන්දෝනෙපයි කනට ගිහිලා තිනවා කයේ මනාප මේ කනට ගිහිලා කය මනාපයි කියන එක දැනගන්නකොට ඒ කනේ සද්දෙට විරංජනයක් සිද්ධ වෙනවා. ඒක ආඩම්බරයකට ගන්න. එයා දන්නවා මාව පිට ඇතලා දාන්න අටවලද උගුලක් කියලා වගේ. ඒ කනේ ඉන්න සද්දේ අමනාපුණත් ඒ වගේ. අන්න ඒ විදිහට මේ කටයුතු දකින්නකොට පේනවා අපි මේ භාවනා නොකර ඉන්නකොට වැඩිම කර්ම තියෙන ශේෂ්ත්‍රයට හිත යනවා. ගියාට පස්සේ අපි උනේ මොකද්ද කියලා දන්නේ පොත් බැීමක් කරන්නෙත් නැහැ. නැවත ගෙනල්ලා ආරක්ෂක භූමියක් ඇත්තෙත් නැහැ භාවනා කරන්න ඇති කෙනා. භාවනා කරන එකට තියෙන පය ආරක්ෂක භූමිය වශයෙන්. භාවනා නොකරන එකට එහෙමකුත් නැහැ. ඒ නිසා කොහෙන් කොහාට යනවද කියලා හොයන්න බෑ. දැන් මේකේ නෑ ආරක්ෂක භූමිය දන්නවා පිට ගිය බවක් දන්නවා මනාපේ පහළ වෙච්ච බවක් දන්නවා එහෙම නැත්නම් අමනාපේ පහළ වෙච්ච බවක් දන්නවා මේ නිසා මේකේ නා මනුස්ස මනස වැඩ කරන හැටි දන්නවා ඉතින් මේක ටිකක් වියදම් අධික වැඩක් මේක ටිකක් රිස්කි වැඩක් නමුත් එතෙන්ට එන්නේ ඉස්සෙල්ලා එයා දන්නවා තනි අරමුණේ අර සතිය පවත්තන හැටි පිට යන හැටි කරලා කරලා කරලා මට්ටමට ආවට පස්සේ තමයි මේ වගේ හිත පිට ගියා මනාවේ පහළ වුණා ඒත් මම අභිරමණය කරන්නේ නැතුව මට කෙලෙස් උපදවා ගන්න නැතුව මට ඕනම් මගේ මූල කර්මත්තන්ට එන්න පුළුවන්කම තිබුණායි කියලා මේ කරන රිස්ක් ලව් එක නැත්නම් රිස්ක් එකට කරන වැඩේ හරිම සෙල්ලක් ඒක බුදුරජාණන් වහන්සේ බොහෝම අගය කරලා තියෙනවා. ඔය මාළුක පුත්‍ර සූත්‍රයේදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා සද්දේ ඇහුණත් ප්‍රේමනාප වුණත් කෙලස් එකතු කරන්නේ අපව තමන්ගේ අරමුණට ගිහිලා අරසා වෙන්න පුළුවන් ගතිය තියෙන නිසා ඒ වගේ ගතියක් මේකේ පේන්න තියෙන හැබැයි තාම මදි අත්දැකීම් කියලා කියතයි. මේක ලක්ෂ වාරයක් වෙන්න දෙන්නවා. කුරුල්ලගාවත් කෙලස් නෑ කකුලේ පිනක් නෑ හිතෙත් නෑ මේවා දුවන්නේ දන්නේ නැති කෙනාගේ වැඩි කෙලස් තියෙන තැන. දන්න කෙනා මෙතන වැඩි කෙලස් නිසා මනාප වෙච්ච බවත් මෙතන නැති බවත් දන්න නිසා තවදුරටත් ඒ මනාපයට වාල්භාවයක් හෝ අමනාපයට ද්වේෂ කරන ගතියක් නැහැ. හැබැයි මේක තව කීපවතාවක් බෙන්දරින්න යනකොට තවත් තවදුරටත් මේක රෑ හීනෙන් දැකපු එකක්. රෑ අන්ධකාරයෙන් දැකපු එකක්. තවල් එළියෙන් දකින්න වගේ පේන්න පටන් අර ගන්නවා. එතකොට මේ නට නැටිල්ල පිළිබඳව දැහැෙන පාලනයක් ගන්න පුළුවන්. ඊට පස්සේ පාලනය කරන්නත් ඕන ඕන ඌට නටන්න බලන්න බලයි. එහෙම පාලනය කරන්න ඕනේ කමකුත් ඒ බව දැනගත්තට පස්සේ හිත පුදුම කීකරවිල්ලක් කීකරනවා. ඒ ඔලමල ගතිය එන්නේ අපි හිතතර කරගත්තොත් තමයි. ඒ නිසා මේ අත්දැකීම් ඉදිරිපත් කරලා දෙන ක්‍රමය හොඳයි. මේ නමුත් අත්දැකීම් මදි ගතිය පේනවා. මේක දිගට කරගෙන යන්න මේ පරියන්කේදී සක්මණේ ජීවිතයක් නෙවෙයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ඉදින්ද වැඩ කරනවා. එහෙම නැත්නම් අපිට පාලනය කරගන්න බැරි පිරිසක් තමයි අපි ඉන්න ඕනේ. ඉන්නකොට බලන්න පුළුවන් මේ හිතේ කරන සෙල්ලම් ඒත් අර පරියන්කේ ලැබපු අත්දැකීම අතෙන්දි පොඩ පොඩ පාවිච්චි වෙන්න පටන් ගන්නවා. ඒක හරි සෙල්ලක්කාර වැඩක්. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම පරයන්කයේදී පිම්බීම හැකිලිම මූලික කමටහන ලෙස වඩමි. පරයන්කයේ ඉඳගෙන මම දැන් මෙතන කියා ශරීරයට අවධානය යොමු කළ සැනින්ම හිත උදරයට යොමු වේ. පිම්බීම උදරය ඇදී තෙරපුමක් සහිතව එසවෙන මෙන් දැනේ. හැකිලීම උදරය සැහැල්ලුවට පහළට එනමෙන් දැනේ. පිම්බීම දීර්ඝ අතර සුළු කම්පනයක් ලෙස දැනේ. හැකිලීම කෙටි අතර එවැනි කම්පන නොදැනේ. පිම්බීම හැකිලීම අතර හෙදසක් ඇති බවද හැකිලීම අවසන්ව සියුම්ව පිම්බීම පටන් ගන්නා හැටිද දැකගත හැකිය. වාර 10ක් 15ක් ගතවන විට පිම්බීම සියුම් වන අතර හැකිලීම නොදෙනියයි. පිම්බීම තවදුරටත් ඊතා සියුම් වන අතර මද චලනයක් ලෙස පමණක් දැනේ. මේ හැරුණු විට අවධානය යොමු කළ විට අවධානය යොමු කළ විට පමණක් ශරීරය බිම ගෑවෙන තැන්වල ස්පර්ශය දැනේ. ශබ්ද වේදනාවන් සිතුවිලි අතරින් පතර දැනුණද අවධානයේ උදරයටම යොමුව ඇත. හැකිලිම නොදෙනී ගිය පසු කිසිම තේරුමක් නැති සිතවිලි සහ සමහර විට රූපද ඇතිව නැතිව යයි. මේවායේ විස්තර පරයන්කෙන් නැගිට පසු මතක නැත. සමහර විට අනාගතය ගැන සිතවිලි ඇතිවේ. අතරින් පතර අත්වල සහ ශරීරයේ ගැස්සීම් ඇතිවේ. දලු කොළ දම් කොළ කහ පැහැ විචිත්‍ර රූප රටාද සමහර විට ඇතිව නැති වී යයි. මෙම මේ චක්‍රය කීප වාරයක්ම පරයන්කයේදී පරයන්කයේදී සිදුවේ. මම තවදුර මට තවදුරටත් අවවාද අනුශාසනා කරන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඒ භාවනාවේදී මේ නිකන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ හිත ගෝලයක් බෝලයක් වගේ කියලා අභාවිත මනස කියලා කෙනෙක් තියෙන මතු පිටමයි හැම වෙලාවෙම තියෙන්නේ එළියට යන බලාගෙන. භාවනා කළ සතිය පිටුවාට පස්සේ ගෝලේ පරිධියට එනවා හිත. එතකොට උන ඇතුළට යන්න පුළුවන් එතකොට පිට යන්න පුළුවන්. නමුත් විචිත්තත්වයේදී ගොඩක් කලකට පිට නිසා හිත පිට යන ගතිය වැඩි. ඒත් භාවනා කරගෙන කරගෙන ගිහිලා යෝගාවචර දැනගත්තොත් මේ තමයි මායя. මේ තමයි කෙලෙස්. මට තියෙනවා මගේ විල් පවර් එක කියලා එකක් එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තිය නැත්නම් සති ශක්තියක් නැත්නම් භාවනා ශක්තිය මම පුළුවන් තරම මේක ඇතුළට දාගන්නවා කියලා. ඉන්සයිට් කියලා. ඇතුළට දාගත්තට පස්සේ ඇතුළේ ගමනක් තියෙනවා. ඇතුළේ ගමනක් කියලා යම් මට්ටමකට ගියාට පස්සේ හිත ඇතුළෙන් ඇතුළට හැම පැත්තෙම ඇතුළට යනකොට එක තැනකදී ඉඳුරන්ට සමුදීමක් කරනවා. ඉන්ද්‍රියබද්ධ භාවය නැති වෙන්න පටන් ගන්නවා අපි. ඉන්ද්‍රියබද්ධ තියෙනකන් හැම අත්දැකීමක්ම එක්ක ඇහැට පේන රූපයක්, කනට ඇහෙන සද්දයක්, නාසයට දැනෙන ගඳක්, දිවට දැනෙන රසක්, කයට දැනෙන පහසක්, හිතට එන හිතවිල්ලක් කියලා අරමුණක් සහ ආයතනයක් පේනවා. මේක ඇතුළට යන්න යන්න එහෙම ආයතන වශයෙන් කඩන්න බෑ පණ නැති වෙන පණ තියෙන බව දැනෙනවා. නිින්ද කිල්ල නැති බව දැනෙනවා. මැල් නැති බව දැනෙනවා. හැබැයි ඒ තුනම දැනෙන්නේ ඉඳුරන්ට නෙවෙයි. ඇහැටත් නෙවෙයි, කනටත් නෙවෙයි, නාසයටත් නෙවෙයි, දිවටත් නෙවෙයි, කයටත් නෙවෙයි, මනසටත් නෙවෙයි. නෑ කියන්නත් බෑ. එතකොට අමුතුම ඉඳුරන්ට පරිබද්ධ නැති ඉන්ද්‍රිය බද්ධ නැති විඥානය එක තැනකට එනවා. ඒකේ තියෙන ගොජේ. ඒකේ තියෙනවා මේ ෆ්ලක්ස් එක. බුද්ධජානස කියන සම්තතිය. ඒ සම්තතිය වෙලාවක රූපයක් විදිහට පේනවා, වෙලාවක සද්දයක් විදිහට ඇහෙනවා, වෙලාවක ගඳ විදිහට දැනෙනවා, වෙලාවක රස විදිහට දැනෙනවා, වෙලාවක පහසක් විදිහට දැනෙනවා, හිතවිල්ලක් විදිහට දැනෙනවා. හැබැයි දැනිච්ච ගමන් ඒක කෙලසිච්ච ගමන් ඉදිරියට සම්බන්ධ වෙනවා. නමුත් යෝගාවචරය ඒකට අන්න දෙන්නේ නැතුව තව ඇතුළට ගියොත් මේක සනාතනික භව ශක්තියක් බවට පත් වෙනවා. ඒක ඕන සද්ද සද්දයක් ඕනනම් ගඳක් ඕනනම් රසක් මොකක්වත් බවට ස්ථිරවපත් වෙන්නේ ඒක පහටත් කියතයි ඒ ඔක්කොම ඒවට කියන ප්‍රභවයක් යමක් ඇති කිරීමේ ශක්තියක් විතරයි යමකවටපත් වෙලා නැහැ එතකොට පේනවා ඒ විදිහට ඉන්ද්‍රිය බද්ධමත්වයෙන් යටට ගියාට පස්සේ මේක මට අයිති දෙයක් නෙවෙයි මේ මුළු විශ්ව ශක්තියක් මේකේ තියෙන නැත්නම් මානවයට අයිති ශක්තියක් මේක ඇහැට කන්ට්‍රනාසිට දිවට සම්බන්ධ වුණාට පස්සේ තමයි මම මෙයා ඒක අයිතිවාසිකම් කියන්න හදන්නේ. ඊට පස්සේ තමයි අනිච්ච දුක්ඛං අනත්තං ඉන්නේ. ඊට පස්සේ තමයි දුකේ. ඒක තවදුරටත් ඇතුළට ගිහිල්ලා ශක්තියක් පොදු ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ ෆීල්ඩ් එකක් කියලා. මේ ශේෂ්ත්‍රයක් බාටපත් වෙනවා. ඒ ශේෂ්ඨය පාඩපත් වෙන ප්‍රතික සනාතන ශක්තියක් තියෙනවා. ඒක උප්පත්ති වෙලාවක් නෑ ඒකට. පැවතීමක් කියලා දෙයක් නෑ, මැරීමක් නෑ, ඉරක් නෑ, හඳක් නෑ, පටවියාපෝ තේජෝ වායෝ නෑ. ඒ ශක්තිය තියෙනවා. ඒකත් එක්ක ඉන්න තාක්කල් ඒ මූලික ශක්තිය බවට ඉන්ද්‍රයන්ට සම්බන්ධ වෙන්නේ නැතු ඉන්න තාක්කල් පේනවා. ඒක මම මොකක්වත් ඉල්ලන්නේ නෑ. ඒක මට අයිතිවාසික මොකොත් නෑ ඒකේ. මට අයිතිවාසිකම තමයි මට දුක් දීම එන්නේ ඉඳුරන්න බද්ධ වෙච්ච වෙලාවේ තමයි. ඉදිරියට බද්ධ වීම මේ ශක්තියම කෙලසීමක් පමණයි. කෙලසිලා තවත් එළියට ගියාට පස්සේ අපි අනුන්ට කරදර කරනවා. විචිත්‍රපණය කරනවා. චතු මන ඕරකම් කරන ඔක්කොමත් කරනවා. මැද මට්ටමක් තියෙනවා පරිඋත්ථාන මට්ටමක් තියෙනවා. ඉඳුරන් එක දෙල්ලම යන්නේ. ඊටත් වැඩිය අඩුවේ මට්ටමක් තියෙනවා. මේක සනාතන භව ශක්තියක් තියෙනවා. ඒ භව ශක්තියට ගියාට පස්සේ ඕන තරම් ඉඳලා බලන්න ගාන පිරිමි නෑ ඊට. ඒ ඒ භව ශක්තියට ඒ මූලික ශක්තියට ගියාට පස්සේ පොහසත්ද දුප්පත්ද කලින් භාවනා කරව කෙනෙක්ද හදිසිය භාවනා කරන්න ගිය කෙනෙක්ද බාලයේද වැඩිම මොකක්වත්ම නැහැ. ওই තියෙන ওই ওই මනින කිරණ ඔක්කොම දිය වෙලා යනවා. හැබැයි ඉතින් මට අයිති නෑ ඒක. ඒ නිසා අපිට මේ මම එන්න නම් ඔක ඇහැට පේන රූපයක් කන්ට එන සද්දයක් බවට පත් කරන්න ඕනේ. අර මූල ශක්තියට කියනවා මූල ප්‍රභවය කියලා. එහෙම නැත්නම් ප්‍රාග් ශක්තියක් කියලා. ඒ ශක්තිය තමයි අපි ඉඳලා තියෙන අවුරුදු 6 වෙනකම් විතර වගේ. ඒක හොඳටම දැනලා තියෙනවා අපට මැරෙලා නැහැ කියන එක. හැබැයි තාම දැන නැහැ ගෑනු පිළිමි. අපි තාම දන්නේ නැහැ මොකද්ද මේ දියුණුව කියන්නේ මොකක්වත් නැහැ. අර මූල ශක්තියින් භාවනා කරනකොට අපි නැවතත් ඒ ළමා යුගයට යනවා. ශක්තිය බවටපත් වෙනවා. පුළුවන් තරම් ඒකේ ඉන්න නඩත්තුවක් කරන්න ඕනේ. පටවියාපෝතේජෝ නැහැ. ඉරහඳ නැහැ. මුලැමැදාග නැහැ. දිග ভাইබ්‍රේෂන්. සමහර මේකට ভাইබ්‍රේෂන් එකක් කියනවා. සමහර එකට හඳක් කියලා කියනවා. සමහර මේක ලයිට්නස් එක කියලා කියනවා. සමහර ලයිට් කියලා කියනවා. එක එකන එක එක නම් දානවා. දැම්මට ඒකට කියන්නේ තියෙන ශක්ති කියන නම තමයි. ඉතින් එතෙන්ට යන්න සවැත්නුර ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ ඉන්න ඕනේ නැහැ. එතෙන් යන්න මෛත්‍රී බීජන මෛත්‍රී බුදුහමරෝනෙත් නැහැ. මේක ගියාට මේකයි මේ ඉඳුරම් බද්ධ தත්ත්වයට වැඩිය නික්ලස් தත්ත්වය කියලා කවුරුත් අඳුනගන්නේ නැහැ. මොකද මේක මගේ නෙමෙයි. මේක නිකන් විශ්ව ශක්තියක් විතරයි වෙන්නේ. ඉතින් එතන ගියාට පස්සේ අර ඉඳුරංගෙන් වෙන් වෙන වෙලාව, ඉන්ද්‍රිය බද්ධ මට්ටමින් වෙන් වෙන වෙලාව අපි විශ්වගත වෙන වෙලාව යෝගාවචරය හොඳට බුදුහාම උපදේශ ලැබුවේ කෙනෙක් ජයග්‍රහණයක් විදිහට සලකනවා. අනිත් එක්කනට තියෙනවා තනි වුණා, පාළු වුණා, කොටු වුණා, යන්නේමක් නැති වුණා, යන්නේ කොහෙද අතපත නැති වුණා කියලා විජාට ඉදරක් සම්බන්ධ කරගන්න. ඉදරන්ට සම්බන්ධ වෙනවා. ඕක දිහා දන්නේ කවුදයි නොදන්නේ කාට වැඩිය කියලා ඉදරන් හා සම්බන්ධ ඥානය තමයි ජීවත් වෙන්නේ. ඒකේ තමයි රණ්ඩු සරුවල් තියෙන. ඒකේ තමයි තාන්න මාන තියෙන. ඔක්කොම බිලා හදාගෙන තියෙන එකේ. තමන්ට ඕනේ නම් ඊට වැඩි ගැඹුරට යන්න පුළුවන්. ගැඹුරට යන්නේ තනි කරම ඒක සඳහා සූදානම් වෙලා ගියේ කෙනාට විතරයි යන්න පුළුවන්. අනිත් ඔක්කොනට පේන්නේ එක පෙකින වලින් කඩලා ගියා වගේ, සරුංගලේ නූල කඩලා ගියා වගේ, රහෙන් තල්ලු වුණා වගේ, එහෙම නැත්නම් කලකොල වුණා වගේ, අතරමං වුණා වගේ. ඒ කියන්නේ එයාගේ තාම සද්ධාය ඇදිලා නැහැ තාම. ඒක අතහැරලා අර ගැඹුරු මට්ටමට යන්න තියෙන ඕනේ සද්ධාාවක්. ඒක නොසැලෙන සද්ධාාවක්. දැනගන්න ඕනේ බුදු දනහස මෙතෙන්ද ගෙනලා අතහැරියා. බොයි ඉඳුරන් හා සම්බන්ධ දැනුම තොඹ දොයිටි වල සලකන්නේ ඒක. පුළුවන් නම් අර ප්‍රාග් ශක්තියට යන්න ඒක හරීම මේ සුවදායකයි. හරීම හීල් කරනවා. එහෙම නැත්නම් තෙරපිටික්. නමුත් මේක මට මේ අයිතිවාසිකම කියා ගන්න බැරි නිසා අපි නැවතත් යනවා ඉදරමට. මේ ලියුමේ කොටසක් තියෙනවා. ඉදරණ සම්බන්ධ වෙච්ච දේවල් ගැන කතා කරලා. කොටසක් තියෙනවා. ඉදරණ සම්බන්ධ නැති පොදු ශක්ති බාටපත් වෙලා. ලියන එකන දෙකෙන් කොයි එකවත් තේරුම් ගන්න පුළුවන් තත්යකට ඇවිල්ලා නැහැ තාම. ඉතින් මම මේ කතා කරන්න උත්සාහ කරලා පුළුවන් නම් ඒ හඳුනා ගන්න තියෙන නම් දෙන්න පුළුවන් නම් කරන්න පුළුවන් සියල්ලම කෙලසිලා කියලා හිතා ගන්න. මොනවාක්වත් කියා ගන්න බැරි තත්ත්වයට අපිපත් උනොත් ඒක නික්ලේශී. බුදුරජාණන් සඳහන් කරනවා මේ ලෝකේ නමකින් කෙලසිච්ච නැති දෙයක් නැහැ කියලා. නමක් දැම්ම කියන්නේ මේ ඉදිරියට බද්ධ වුණා කෙලසුණා. ඒකේ එන්නේ නම් කරන්න බැරි මූල ශක්තියකින්. ඒ මූල ශක්තියට යන්න නම් ඒකට යෑමයි මේ භාවනාවේ දක්ෂකම නැත්නම් විපස්සනා කරන්න කියන එක යෝගාවචරයට වැටහිලා තියෙනවා. ඒ නිසා සූදානමෙන් යන කෙනාට බොහොම සුළු වෙලාවක එතෙන් යන්න පුළුවන්. අනික් කෙනාට එතෙන් ගියාටත් එයාට බය හිතිලා ආයෙත් අර ඉඳුරන් හා බද්ධ කරගන්න හදනවා. රූප ලෝකයට සම්බන්ධ වෙන්න හදනවා. ඉතින් ඉනිවාරේ කොයි වෙලාවෙ වීතික්‍රමණ මට්ටමට ගිහලා සතුන් මරන හොරකම් කරන මට්ටමට යන්න යයිද කියන්න බෑ. මොකද ඒක බොහොම කිට්ටුයි. ඒ අනුතරදායකතාවය. පුළුවන් නම් තවදුරටත් අර මනසේ මනස ගෝලාකාර දෙයක් නම් මධ්‍යස්ථයටම යන්න බලන්න. එතන මැද බුදුහාමුදුරුවෝ ඉන්නවා. ඇතුළට ගියොත් බුදුහාමුදුරුවෝ බලාගෙන ඉනවා. ඉතින් අපි ඕනකමට පිටපරදියට ගියොත් මාරය බලන්නේ. ඒ බින්දර පොඩි දුරයි තියෙන්නේ. හැම කෙනාම නිතර එහාට මෙහාට යනවා. අර දන්නේ කාමදායි නොදන්නේ කාට වැඩිය කියන ආප්තෝපදේශය තමයි කට්ටිය අනුගමනය කරන something is better than nothing කියලා something එක හොයනවා. ඉතින් හම්බ වෙනවා. හම්බ වෙලක් තියෙනවා දැන්. ඕනේ නෑ යන්න පුණා nothing එකට යන්න. නොදන්න කාට යන්න යන්නේ නැත්තේ fear of freedom නිසා. අපි සත්‍යයට බයයි, නිදහසට බයයි. අපි දන්න දාඩිය ගන්දර කැමති. දන්න අනන්‍යතාවයට කැමති. ඒක රැක ගන්න ඉතින් ಜಾති වශයෙන් ආගම් වශයෙන් ඉඳගෙන සරම් පාඩ කියාගෙන. වීදි බහගෙන නටනවා. බුදුරජාණන්සේ කියනවා මේ ඔක්කොම අමතක කරලා දාන්න. ඒ අඳුනා ගන්න අපි හටම් කරන හැම දෙයකින්ම අපිට දුක ගෙන දෙනවා. ඔය අඳුරන්න බැරි තැනට යන්න. ඉතින් සාමාන්‍ය ලෝකයා කියන කර පිස්සු කියලා. මොනක්වත් දන්නේ නැත්නම් යන්න පුළුවන්. ගියාට පස්සේ තමනුත් හිත ගන්න මට දැන් පිස්සුද කියලා. ලෝකයක් අපිට පිස්සුවක් කරනවා. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ මේ පිස්සාණන් අතද්දමයි විස්සාණන් අතද්දමයි කියලා නටවන්නේ ඉතින්. ඒ නිසා පුළුවන් ද බලන්න මේ අඳුරන් නැති තත්ත්වෙට ගිහිල්ලා ඒකේ තැළි වැලි වෙලා ඉන්න බෑ. නමුත් අඩු ගන්න ඒකට යෑම තමයි අපේ මේ විපස්සනාවේ තියෙන ශ්‍රේෂ්ඨම තැන කියලා අනන්‍යතාවයෙන් අයින් කරගන්න පුළුවන් නම් ගංගානංගන් ගිහිල්ලා මහා මෝතර දිය වුණා වගේ. එහෙනම් තීරේ වෙනසක්. ඊළඟ ප්‍රශ්නය ස්වාමින් වහන්ස. ගරුතර ස්වාමින් වහන්ස මූල කර්මස්ථානයේ ලෙස පරයන්කයේදී පරයන්කේ ආස්වාස් ප්‍රසවාසයේ සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමට උත්සාහ දැරීමි. බොහෝ සියුම් ලෙස කීප විටක් ඊතා සුළු වේලාවක් එය කළ හැකිය. ඒ අවස්ථාවේ වලදී ඒ අවස්ථාවවලදී ආස්වාස ප්‍රස්වාසයේ සිදුවන ආකාරය මෙනෙහි කළෙමි. ඇතුල් වීම පිටවීම ආස්වාසය ප්‍රස්වාසයක් කෙටි දීර්ඝ බව සෙමින් සිදුවන බව තරමක් සියුම්ම දැනෙන බව වැටහිනි. මෙය මෙනෙහි කෙලෙමි. ඇතිවන නැතිවන මොහොතක් පාසා ඇතිවන නැතිවන බව නিত্য නොවන බව වරහන් ඇතුලේ අපට ඕමනා ලෙස අපේ වසඟයට ගත නොහැකි බව දුක්ඛ බාධක බව විඳීම් සහගත බව මෙනෙහි කෙලෙමි. දෙවනුව දෙවෙනි කොටස මම හිතන්නේ. එහෙත් ආලෝක සංඥාව ආලෝක සංඥාව සමගම දර්ශන රූප පැහැදිලි බවක් නැති විවිධ ආලෝක පසුබිම් අහසමෙන් ආදී වශයෙන් දක්නට ලැබිනි. මෙම සංඥා අනිත්‍ය බව යථාර්ථයක් නොවන බව මෙනෙහි කළෙමි. ශාරීරික වේදනා නිරීක්ෂණය කළෙමි. වේදනාවක් ඉපදීම නැතිවීම මගහැරී යාම මෙනෙහි කෙලෙමි. ස්පර්ශය හේතුවක් හේතුව බව මෙනෙහි කෙලෙමි. අනිත්‍ය බව මෙනෙහි කෙලෙමි. එහි විඳීම් දුක්ඛ සහගත බව මෙනෙහි කෙලෙමි. එහෙත් එය කල හැකි වන්නේ ඊටමත් සීමිත වේලාවකි. සිත අරමුණෙන් බැහැරට යාම වගේම නොසන්සුන් බවට පත්වීම සුවපහසුව කැමැති වීම කාමච්ඡන්දය ලෙසද නිදිමත තීන මිද්දේ ලෙසද මෙනෙහි කර ඉන් මිදීමට උත්සාහ ගත්තද ගත්තද එය ඊටමත් අසීරු වෙයි. වැඩි වේලාවක් නිකරුණේ ගත වූ ගත වූවා දැයි සිතේ. සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් හා ඔසවනවා ගෙනියනවා තබනවා ලෙස සිහියෙන් යුතුවම වැඩි වාර ගණනක් එක දිගට පවත්වා ගත හැකි විය. ඒ අතරතුර ඇසවීමේ සිත හා සමගම රූප කොටස් රූප කොටාසය ලෙස පාදයේ විවිධ කොටස් උකුල් සංදියේ කොඳු ඇට පෙළ හරහා සියුම් වේදනා ඇතිවීම රළු වේදනා ඇතිවීමද පතුල පොළවේ ස්පර්ශ වන විට සීතල පාදයේ මෘදු බව පොළවේ සහ ඇතැම් විට අස්ති ස්පර්ශයේද තද බවක්ද දැනිනි මෙම සියලුම දෙය රූපයන් සිත සමග ක්‍රියාකාරී වන හැටි මොහොතින් මොහොත ඇතිවීම නැතිවීම සිදුවන වෙනස් වන ආකාරයත් ඒ සමග ස්පර්ශය නිසා වේදනා ඇතිවීම එය නැතිවීමද වසංගයට ගත නොහැකි බවද අවබෝධ කළෙමි. රූප වේදනා සංඥා තත්වයන් මෙනෙහි කළෙමි. ප්‍රශ්නය වන්නේ ස්පර්ශයේදී ආනාපාන සතිය පිහිටුවීම අසීරු බවක් බවක් වෙයි. එවිට අනෙකුත් කායානුපස්සනාවට අදාළ මූලික භාවනා අසුභ භාවනාව මරණානුස්තුතිය මරණානුස්මෘතිය දක්ිමි එසේ කිරීම සුදුසුද යන්න ප්‍රශ්නයකි කාරුණිකව මේ පහදා දෙනමින් ගෞරව පූර්වකව අයද සිටිමි තෙරුවන් සරණයි මේකෙත් එක තැනක වාක්‍ය ලියලා තිනවා ගොඩක් වෙලාවට හිත නිකරුණේ ගත කරා දෝ කියලා සැකයක් තියෙනවා කියලා. ඉතින් අර භාවනා කෙලිගෙන කෙලිගෙන ගියාට පස්සේ සියල්ලම නිකරුණයක් තමයි සිද්ධ වෙන්නේ. සියල්ලම සිදුවෙන දෙයක් එතකොට අපි මහා කම්මැලි භාවයටපත් වෙලා මොකක් හරි රූපයක් අල්ල ගන්න හදනවා නම් මනම් දෙන්න පුළුවන් එකක්. ඉතින් ඒ කරන එක හරි වෙහෙසයි. ඒ මොකද අර නිකරුණේ මට අනායාසයෙන් කරන එක ඊට වැඩිය නික්ලේශී වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක අපි අල්ලන්නේ කෙලෙසයිත හිත කරන්න තියෙන ඔක්කොම දහංගට දාලා බැරිම වෙන වෙලාවේ තමයි ඔය නිකරුණේ වෙන එක තමයි ප්‍රകൃතිය කියලා තේරුම් ගන්න. අපි ඒක කෙරුමක් හදන්න හදනවා, කරන්නෙක් බලනවා. ඉතින් ඒක උඩ හරි වෙහෙසක් ඇති වෙනවා. ඉතින් කරලා කරලා කරලා අන්තිමට පේනවා. ඒ නම් කරන්න බැරි, සංඥා කරන්න බැරි, වේදනා කරන්න බැරි මූල ශක්තියක් තියෙනවා මේකේ. ඒ ශක්තිය ආසස් ප්‍රසවාස දෙක මැද අවුෙන්නේ කැලේ තියෙනවා. හැම හුස්මෙම වගේ. ඔය පහු වෙනකොට පහු වෙනකොට හුස්ම සියල්ලමත් ගිහිලා එතෙන්ට සංසිඳෙනවා. ඉතින් ඒ සංසිඳිච්චාම ඒක බාර ගන්න නැතිනකම නිසා තමයි අපි ඒ වෙලාවට එක එක මේ බුද්ධානුසුතිය කරන්නද, අසුබේ කරන්නද, මෛත්‍රී කරන්නද කියලා අපි එක එක අලුත් ක්‍රීඩා අඳුරලා දෙන්න පටන් අර ගන්නවා. අර අනන්‍යතාවේ නැති වෙනවට බයි. ඒක නිසා මේකෙදි දැනෙනවා නම් යමක් බුදුජානසේ කිංචන කියනවා. ඒකට නමක් දෙනවා කෙලස් කියලා. දැන් ඕනම දෙයක් කෙලේශයක් බාටපත් වෙනවා. ඒව ගිවිල ගිවිල ගියාට පස්සේ අනිත්තරේ දැනෙන්නේ නැති එක නෙවෙයි තියෙන දැනුවට නමක් දෙන්න බෑ ඒවට. නාමකරණයක් කරන්න බෑ. පින්දට තප දුක් කියන්න බෑ. එහෙනම් ඒක වෙනස් කෙරුවට අලුත් දෙයක් වෙන්නේ නැති බව දන්න නිසා සංඥා වේදනා සංඥා සංස්කාර නිකම්ම නිකම් මේ අවලංගු බවටපත් වෙනවා. අනේ එතෙන්දි පේන්න පටන් අර ගන්නවා. තණ්හාමාන කිසි ලක්ෂණයක්වත් නැහැ. මේ නිකරුණේ තියෙනවා. එහෙම නැත්නම් මේ පවතිල්ලක් තියෙනවා. මේකේ තියෙන දේ එතකොට කෙලස් නැහැ. එතකොට කර්ම රැස් වෙන්නේ නැහැ, සංස්කාරත් නැහැ. අවතන්නේ தත්වෙට ඒ தත්ත්වය මේ ආඩම්බරයක් විදියට ජයග්‍රහණයක් විදියට ප්‍රතිපදාවක් විදියට කෙලෙස් හදවීමක් විදියට මේ තර්ක හිත බාරගන්නේ එයාට පේන්නේ ඒක ගේම පරාද වුණා වගේ කියලා. ඒ නිසා යන්න ගේමටත් යන්න දෙන්න, පරාදයටත් යන්න දෙන්න. කරන කරන යන තේරේ යමක් කරන තාක් කෙලස් තියෙනවා. යමක් වැටෙන තාක් කෙලස් තියෙනවා. නමුත් ඊට සාපේක්ෂව යමක් නොකරන නොකෙරෙන තිබුණට නංවනක් කියා ගන්න බැරි තත්වකුත් 100ට බර ගන්නක් තියෙනවා. අනේ ඒක පිළිගන්න தත්තට යනවා. ඒක තමයි මේ ප්‍රകൃතිය කියලා කියන්නේ. ඒක තමයි ඇති හැටිය කියන එක පිළිගන්න තත්තර ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා මේ නංවනන් දීපු දේවල් වලින් තමයි එන හරියක් දුක ඇවිල්ලා තියෙන්නේ. අරකින් එන්නේ නැහැ. අනත් ඒකට මේ අවිද්‍යාවෙන් ඒක කොම් කරන්න හදන ගතියක් තියෙනවා. ඒක වාක්‍යයයි මේකේ මට ඒක සම්බන්ධ තියෙන්නේ කොට වෙලාවක් නිකරුණේ හිටියා වගේ තේරුණායි කියලා කියනවා. ආ මේකට පොඩ්ඩක් වැඩිපුර පොහොර දාන්න එතකොට තේරෙන පටන් අරගනි කරන තාක්කල් කෙලෙස් නැත්නම් සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා එලයි සංස්කරණය වෙලා නැහැ ආන්න ඒක වැඩිවීම සඳහා කුමක් කළ හැකිද අන්නේ දේ කරලා බලන්න එතකොට මේ දේ පිළිබඳව අගයන් වල ආඩම්බරයෙන් ලොකු වෙනසක් ඇති ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අතිපූජනීය ස්වාමින් වහන්සේ මා පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන කියා ශරීරයට සිත යොමු කරමි. ශරීරය තුලින් දැනෙන ආකාරයේ නිරීක්ෂණය කරමි. මේ මොහොතේ ජීවත්ව සිටින බවට ප්‍රධාන වශයෙන්ම ප්‍රකට වන්නේ බෙල්ලෙන් උඩ කොටසේ දැනීමය. නාසය අවට පෙදෙස උඩුතොල යටි ඇන්දෙහි ඉදිරිපස දත් උඩුතල්ල නාසයේ පසු ප්‍රදේශ උගුර ආදී සම්බන්ධ ප්‍රදේශෙහි නාඩි වැටෙන ආකාරයට රිද්මයානුකූල චලනයක් ප්‍රකට වේ. හුස්ම වදින තැනක් දැනෙන්නේ නැත. එහෙත් උඩුකය උස් පහත් වනවා දැනේ. ইহත චලනයන් චලනයත් සමගම ඒ පෙදසේ තද වී දනදනු වීමට පටන් ගනී. බෙල්ලේ මස් පිඩු වලටද එසේ වන නිසා හුස්ම ගැනීමටද ටිකක් අපහසු වේ. මේ සමගම ඉහත සඳහන් කළ පෙදෙස් හිරිවැටි ඇති බවක් දැනේ. හිසද කය ඉදිරි කොටස්ද හිරිවැටි ඇත. ටික වේලාවක් ඒ දෙස බලා සිටීමේදී ශරීරයේ සීමා මායිම් නැතිවේ. චලනය වන ශක්ති ස්වභාවයක් ලෙස දැනේ. මාරුවෙන් මාරුවට එම ස්වභාවය රත් වීම සිසිල් වීම, දහඩියෙන් තෙත් වීම, කෙල ඉනීම ආදී ලෙසින්ද දැනෙන්නට ගනී. ඒවා ටික වේලාවකින් අඩු වී යයි. නාසයේ කෙළවර චලනයද චලනයද අඩු වී සමහර විට ඊටාම සියුම් වී යයි. හොඳින් සිහිය පවතී. හිස හිරිවැටි එතනම නැවතුණාක් මෙන් දැනේ. මෙවිට හිතේ දොඩමළු වීම බහුලවම බහුලව සිදුවේ. නොනවතීම සිදුවේ. දෙනෙත් ඉදිරි පිට ලා ආලෝකයක් ඇත. මුළු සිරුරම ගල් ගැසී දරදඬුය. දරදඬු දරදඬු වී අපහසුයක් දැනේ. මීට පෙර අවස්ථාවලදී අරමුණ වරහන් ඇතුලේ නාසිකා අග්‍රයේ චලනය ගෙවි ගොස් හිස ගැස්සී හිස් බවට ගිය අවස්ථා බොහෝය. ගැඹුරු ශුන්්‍යතාවයකට ගොස් සිතිවිලිද නැති අවස්ථාවන් නිරීක්ෂණය කර ඇත. නමුත් පසුගිය මාස දෙකක පමණ කලක සිට සිදුවන්නේම පළමුව විස්තර කළ ආකාරයටය. පෙරමෙන් ශුන්්‍යතාවයට නොයෑම නිසා සිතේ අසතුටක් ඇතිවේ. භාවනාවේදී සිදුවන දේවල් දේවලට සමසිත පැවැත්විය යුතු බව ස්වාමින් වහන්සේ දේශනාවලදී සඳහන් කර ඇති නිසා දැන් ඒ දෙස බලා සිටිය හැකි. නමුත් යම් තරමක අසතුටක් තිබේ. විශේෂයෙන් එයට හේතුව නොකඩවා එන විතක්ක දොඩමලු ස්වභාවය නිසා එය කරදරයක් වීමය. නමුත් හොඳින් සිහිය පවත්වා ගනිමි. වේලාවකට සතියෙන්ම සිතවිලි දිගේ ටිකක් දුර යමි. එහි එහි ඊට වෙහෙස කර බවද අත්දැකීමි. භාවනාව නවත්වන්නටද සිටේ. සෙමින් දැස් විවර කර ඉදිරිපස තිබෙන කුමක් හෝ දෙයක් දෙස හැඟීමකින් තොරව බලා සිටිය හැකිය. එනම් ඒ වේලාවට සිත බාගෙට නිදිමත ස්වභාවයක් වැනි තත්වයක් අත්දැකිය හැකිය. නමුත් මා ඊතා හොඳ සිහියෙන් සිටින බව ප්‍රත්‍යක්ෂ කළ හැකිය. නිନ୍ଦ යාමක් නොවේ. නමුත් පෙරදීමෙන් ගැඹුරු ශුන්්‍යතාවයකට නොයෑම ගැන සිතේ අසතුටක් පවතී. මුළු පැයක් පුරාම මේ ආකාරයෙන් ගත වේ. මාගේ පාලනයකින් තොරව අධිකව සිදුවන ඇතුළත දොළමලු බව සිතවිලි වේගයෙන් ඇතිවෙමින් නැතිවෙමින් නැතිවෙමින් යාම ආදී ධර්මතා දිහා සතිමත් බවෙන්ම නිරීක්ෂණය කරමින් හිරිවැටෙනු නිද්මත ස්වභාවය අත්විඳීම හැර වේලාව නිමවන තුරු එතරම් සතුටක් නැත. පෙරට වඩා එම தത്വයට හුරු වී ඇති නමුත් ඉන් ඔබට ශුන්්‍යතාවයට යාමට නොහැකි වීම නිසා ධර්මක අසතුටක් ඇත. ගරු ස්වාමින් වහන්සේ මේ පිළිබඳව ඔබ වහන්සේ යම් උපදේශක් දෙන සේක්වා. තෙරුවන් සරණයි. පරියන්කේ විස්තර කතා කරනකොට මුල් කොටස සංග්‍රහ වෙලා තියෙන්නේ අර දැනෙන දැනීම් තදවීම උණුසුම් කම්පන චංචල කටේ බඩේ නාසයේ දිවේ කියලා මේ කයට සම්බන්ධ කරගන්න හදපු ළමා වැඩ පිළිවෙලක් තමයි මුල් කොටසේ තියෙන්නේ. නමුත් ඒ රචනෙම ඉදිරියට යනකොට ඒ සියල්ලම පොදු කයට සම්බන්ධ කරන්නේ නැතුව නැත්තම් ඒක ඉක්මවලා ගිහිල්ලා හුදු කම්පණ වේගයක් බවට පත් වෙච්ච කතාවකුත් මේකේ සඳහන් වෙලා තියෙනවා. මෙහෙම කෙනෙකුගේ භාවනා කරන ඉඳගෙන නෙවෙයි. මෙහෙම කෙනෙකුගේ භාවනා සිද්ධ වෙන්නේ එදිනදා වැඩ කරනකොට. මේ භාවනා නැගිට්ටා භාවනා කාලෙ මෙච්චරයි කියලා එකක් දැන් යන්න බෑ. කොයි ඉරියව්වේ හිටියත්, කොතන හිටියත් ওই ටික තමයි සිද්ධ වෙන්නේ. මෙතන තියෙනවා පරියංකයට කෑදරකමක්, ශූන්‍යතාවට කෑදරකමක්. එහෙම නැත්නම් මේ සියල්ලම මකලා දාලා තියන්න ඕන ආසාවක් තියෙනවා. අර කාලයක් එහෙම තිබිලා තියෙන නිසා. නමුත් දැන් බලන්න ඒ මනාපය නැත්නම් හිතවිලි නැති ශූන්‍යතාවයට තියෙන මනාපේ වෙනුවට එදිනදා ජීවිතය Taman ගත කරනකොට කිසි කෙනෙක් එක්ක අනවශ්‍ය ගැටුමක් ඇති වෙනවා නැත්නම් ගැටුම් ප්‍රමාණය අඩු වෙනවා නම් එහෙනම් Taman මේ දේවල් කරන්න තියෙන තද මොටිවේෂන් එක අඩු වෙලා තියෙනවා නම් එදිනදා හොඳට දැනගත්තා. ඒක සාමාන්‍ය මිනිස්සුගේ ජීවත් වෙනවා. හැබැයි මේ තද එළවුමක් නැහැ. ඒක නිසා තව කෙනෙක් ගහපා දෙන්න ඕන කමක් නැත්තේ නෑ. දැන් දිනුවත් පෙරදුනා සම වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා පරියන්කය කරන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අත්දැකීම ලැබෙන්නේ නැත්නම් මේක යොදවන්න වෙන්නේ ගොඩක් වෙලාවට එදිනදා කාර්යබහුල ජීවිතයේදී ඉතින් මේකේන උත්සාහ කළ තියෙන පැතිකඩ කීපයකින් රචනයේ සම්පූර්ණ කරන්න කැමැතිද මේක මම දන්නේ මම අහන්නේ කොහොඳද කියලා. තමන්ට එදිනදා ජීවිතේ පේන තියෙන ද ෆ්‍රික්ෂන් එක අඩු වෙලා තියෙනවා වගේ කියනවා. පරියන්කේ විස්තර නෙමෙයි මං අහන්නේ. එදිනා ජීවිතේ පිටසත් එක්ක වැඩ කරනකොට නැත්තම් මේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ කරනකොට තමන් අනුන්ට කරදරයක් වාතයක් ඇණයක් වෙන ගතිය අඩු වෙලා තියෙනවාද කියලා මං කැමති තභාවට ප්‍රකාශ කරනවා නම් මං දන්නේ මම මේ පුච්චලික දේවල් අහන්න කියලා තරහ වේද කියලා. අත උසන්න කැමති ලියපෙක. නැත්තම් මං කියනවා පරියන්කේ කරන්න නිතිපතා කරන්න බෑ පරියන්කේ ලොකු ලාභයක් එන්නේ නැහැ දැන්. දැන් එන්නේ මේ කරන දේ දිනදා යොදලා බලන්න කවුරු මොනවා කිව්වත් යස් කියලා නිකන් එකයි තියෙන්නේ. කාටව මොනම දෙයක් ගහපා දීලා ඇති වැඩක් නැහැ. ওই මොකාවත් අපි කියන්නේ යන්නේ නැහැ. දරුවාන්නේත් නැහැ අම්මල දාත්ලා අහන්නේ නැහැ ඒ නිසා මොනද ම්ම් කියන්නේ. ඔව් කියන්නත් බෑ නැහැ කියන්නත් බෑ. අපන්නක ප්‍රතිපදාව දාගන්න යන්න. එතකොට ඉතින් හරි ගියත් තමයි හරි ගියත් හරිද වැරදිමත් වැරදි කර්මණ යන්න පුළුවන් ඒක තමයි මේ භාවනා හම්බෙන දේ ඒ කොහොමද හරියට කියනවනම් තමයි නිතරම හිතවිලි තෝගයක් එනවානේ ඔය හිතවිලි තෝරන්න යන්නත් එපා ඒ හැටි එහෙම තමයි ඒ නතර වෙන්න හැදුවොත් එහෙම ඒක වෙන්නේ නැහැ ඒ නිසා හිතවිලි තුනට තිබිච්චයි හිත වෙන මොනව කරන්නේද හිතේනික තමයි තියෙන්නේ එකක්වත් මම කියන්නේ බා එකක්වත් මගේ කියා ගන්නත් එපා හිතෙලි නැති ශූන්‍යතාවයක් අපේක්ෂා කරන්නත් එපා. ඒක කරපු ගමන් හිතේ ඔය හිතෙලි හැල්ලලා. හිතෙලි මනින්ට ගිය ගමන් එයා ගොජ දාන්න පටන් ගන්නවා. පරිසරයේ ඉන්න කට්ටියත් මොනවද කරන්නේ? හා කියන්නේ. මොකක්කත් වෙන්නේ නැහැ. මුසියෙන් බුද්ධිය දෙන්නේ වටුණම් කරපන්. මම මොකටේ? නොවරදින ප්‍රතිපදාව. මේ ලෝකයේ ගන්න ඕනේ ආදර්ශය ඇතුළට මොනම දෙයක්වත් ගැටෙන්න ඕන කමක් නැත්තේ නේ. උඹ සීය බුද්ධියද කරන්නේ? ඕ එන ඒක කරන්න. මගේ කිසි අමනාපයක් නැහැ කියාගෙන අපන්නක ප්‍රතිපදාවට දාන්න. එතකොට තේරෙයි ඔය ජීවිතයයි භවනා පරියන්ක ජීවිතයයි ඉදින්දා ජීවිතය අතර දැන් ඉස්සර වගේ මනින්න දෙයක් නැත්තේ හැම වෙලාවෙම එලඹ සිටි ගතියෙන් කරන්නේ ලෝකේ දුවන්නේ හේතුඵල ධර්මයකට. අපි ගිහිල්ලා මේක එහාට මෙහාට කරන්න හැදුවට වෙනසක් වෙනා වගේ පෙනුනට දීර්ඝ කාලින මොකක්වත් වෙන්නේ නැහැ. ආන්න එකට ඉඩ දෙන්නේ නිසා එදිනදා ජීවිතේ බලන්න පුළුවන් තරම් ගැටුම් අඩු කරගෙන අනවශ්‍ය ගහපාතීම් කරන්නේ නැතුව වාද විවාදට පෙළඹෙන්නේ නැතුව ඔළුව කාලා yes sir කියලා අහිංසක වෙලා ගත කරන්නේ. ඒකට පරියන්කේ Tamanට නිකන් ඉබ්බ කටට ගිය වෙලාව වගේ තමයි. අනික් වෙලාවෙ ඉබ්බ ඇවිදින වෙලාව වගේ. ඒ වුණත් දැනගන්න ඕන වෙලාවක කට්ට ඇතුළට යන්න පුළුවන් කුම්බෝ අංගානි සකේ කලාවේ සමාදාහම් බිකු මනෝවිතක්කේ. ඉබ්බ තමගේ කට්ට ඇතුළට ගියා වගේ මහාන උඹේ මනෝවිතක්ක ගැන පොඩ්ඩක් ප්‍රශ්න යනවා. හිතේ යවට කමන්නේ කාටද කියලා කොමිට් වෙන්න එපා. කායිකවත්ව දාගන්නත් එපා. හජ්ජක් එච්චාම රටට යන්න. අනික් වෙලාවට ඉපි ගමනෙන් යන එකයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්ස ගරු ස්වාමින් වහන්ස මා ආනාපාන සති භාවනාව වඩමි මූල කර්මස්ථානයේ හුස්ම රැල්ලයි හුස්ම රැල්ල නාසිකාග්‍රයේ දැනේ හුස්ම රැල්ල නොදැනී ගිය පසු ඇතිවන හිස් බව දකිමි ඉන්නවා ඉන්නවා කියමින් මෙනෙහි කරමින් කය දිහා බලාගෙන සිටිමි සිත සමහර විට මූල කර්මස්ථානයෙන් පිටතට ගිය බව දැනගතිමි දැනගනිමි එවිට එවිට මෙනෙහි කරමි. හුස්ම රැල්ල නොදැනී ගිය පසු සිත අතරමං වෙලා වගේ ඉන්න අවස්ථාවලදී බොහෝ විට සිතවිලි ගලා යයි. ඒවා දෙස බලා සිටිමි. බෙල්ල බොහෝ විට පහතට නැමී ඇත. මුලදී මෙසේ සිටින විට මා තුලින් මතුවන කෙඳිරිල්ලක් වැනි ශබ්දයකින් ඇහැරෙනවා වගේ දෙයක් සිදුවිය. කය දිහා බලාගෙන ඉන්න විට යටිකය නොදැනී යයි. උඩුකය දිහා බලාගෙන ඉන්න එන්න විට බඩ දඟලනවා වතුර ගලා යනවා වගේ දැනීම් ඇති වී නැති වී යයි. සමහර විට මේ අතරට සිතවිලිත් ඇවිත් යනවා. මේ උඩුකය තුල ඇතිවන චංචල ගති ටිකෙන් ටික අඩු වෙලා හිස් බවක් ඇති වුණා. ඒ හිස් බව තුල ආලෝකයක් දුටුවද එය ටිකින් ටික පැතිරුණා දුටුවා. මෙවිට කාලයක් නොදෙනී යයි. බාහිර ශබ්දයකින් ප්‍රබෝධමත්ව අවදි වෙන නිසා නින්දක් නොවේ යයි සිතුවා. එදායින් පසු උඩුකය හෙස්ස ඇති බව සෑම විටම දකිමි. ආනන්‍ය සප්පාය සූත්‍රයේදී ඔබ වහන්සේ මෙවැනි දේ කියා දෙන නිසා මා නිවරදිදයි දැනගන්න කල්යාණ මිත්‍රයෙකුට මේ බව පැවසුවා. දිගටම කරගෙන යන ලෙස උපදෙස් ලැබුණත් මට කීප දිනක් යනතුරු නැවත සිත එකලස්ව භාවනා කරන්න බැරි වුණා. කල්පනා කරන විට මට වැටහුණේ මට ඇති වූ ප්‍රීතිය තුල මට ඇති වූ ප්‍රීතිය මා තුල මාන්නයක් ඇති කළා කියලයි. නැවත මුල ඉඳලාම ආයාසයෙන් භාවනාවට යොමු වුණා. මේ දකින දේවල් උපක්ලේශ බව තේරුණත් ඒවායෙන් මිදීමට මාර්ගයක් ගැන දැනුවත් වීම අඩුයි. ධර්ම ශ්‍රවණයේදී විතක්ක හයකින් ආරක්ෂා වෙන්නත් තමන්ගේ ආජීවය රුචි අරුචිකම් පාවා දෙනමෙන් පාවා දෙනමෙන් අසා තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමට උපදෙසක් පතමි. මේ අවුරුද්දක මේ අවුරුද්දක මාගේ භාවනාවේ ලද අත්දැකීම් වල එකතුවකි. වරදක් ඇතොත් නිදොස් කර ඉදිරියට යාම සඳහා උපදෙසක් පතමි. මා තුළ නිතර ප්‍රශ්න මතුවේ. ප්‍රශ්න යනු සැක ඇති තැන්ය. සැක නීවර නෙවේ. නමුත් ඒවා කෙලස් බව දැනුණත් ප්‍රශ්න නොඅසා සිටීමට සිතා සිටියත් ඊයේ සාකච්ඡා අනුග්‍රහිත දිනුවට මගක් වූ නිසා මගක් යයි කියූ නිසා අසන්නට සිටුනේ පිළිතුරක් පතමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාකච්ඡා අනුග්‍රහිතය හොඳයි ඒ නිසා අපට උපක්ලේශ මත වෙන බව දන්නවනම් ඒක තමයි උපක්ලේශන්තේ එකම උත්තරේ. ඒකට ආය වෙන මොනක්වත් දැනගන්න ඕනේ නැහැ. ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආසවාණං කයං වදාමි කියලා තියෙනවා. මේක උපක්ලේශයක් කියලා දන්නවනම් ඉංගහට ඒක තවද එයා ටිකක් නටවනවා අපි. නැටෙව්වට අපි දන්නවා මේක මේ උපක්ලේශය හැටි කියලා. ඒකට නටවන්න දෙන්න ඕනේ. දුන්නට පස්සේ තමයි වගේ තියෙන කෙලෙස් ගතිය, කඩප්පුලි ගතිය, නොකෑමනා ගතිය, විලිලැජ්ජ නැති ගතිය තේරෙන. නමුත් අධික දවසක් යනකොට Tamanට ඒකේ පාලන ශක්තියක් එන්න පටන් අර ගන්නවා. ඒ වගේම තමයි හොඳට අර වගේ භාවනා ගියාට පස්සේ සිද්ධි වැටක් යනවා. අපිට පේනවා කෙනෙක් කතා කරුවා රකුණා මේකුණා කියලා නෑ. ඒක ඒකත් හේතුඵල ධර්මයකින්මයි යන්නේ. අර ඇති වෙච්ච හොඳ පිසුත් තත්ත්වය ආයෙ කෙලසෙනවා. ඊට පස්සේ ආයෙ මුලක ඉඳලා ආයෙ පටන් ගත්තාම ආයෙත් පිසුත් තත්ත්වයට යනවා. ආයෙ කෙලසෙනවා. දෙතරේ හතර සැරයක් වුණාට පස්සේ තේනවා කෙලසීම කෙලසුණාට ගිය තරම විතර කෙලසිලා නැහැ කියලා. කෙලසෙනවමයි. අර අර සිල්පදේ ආයෙ කැඩෙනවමයි. අර අර චෝදනා එළුවට එනවමයි. හැබැයි අඩුවෙන් එන්නේ. ඒ සැරේ උත්තර දෙන්නේ නැහැ කවුරුත්. Tamanගෙමයි හම්බ. ඊට පස්සේ ආයෙ දැන් ඒක. දැන් නම් ආයෙ මේ පරිප්පු ආයෙ කන්නේ. අනේ හෙට වෙනකොට ආයෙ වැටෙනවා. ඊට පස්සේ ආයෙ හදන්න හිතෙනවා. හදුවට පස්සේ ආයෙ ගොඩ එනවා. අර තරම් වැටෙන්නේ නැහැ. මේ මේ මේ මේකේ ඒ කියන්නේ එකම දේ දහස්වර සිදු කිරීම හරහා වශී භාවයක් කරන් දෙනවා අපිට. සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒකට එක එක නැවිලා ඒගොල්ලන්ගේ ලෝකේ චරිත රංගපෑවට මේකේ තියෙන්නේ ධර්මතාවයක් තියෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් ඒකම වෙන්න දෙන්න වෙන්න දෙන්න දෙන්න Tamanට සිද්ධියන සිද්ධ වෙනවා. ආත්ම ශක්තියත් කැඩෙනවා. ආත්ම ශක්තිය වැඩෙනවා. එන්නේ එන්නේ එන්නේ මේකෙන් තමයි සැලෙන ගතිය අඩු වෙලා පෞරුෂත්වයේ වැඩි වීමක් සිදු වෙන එක ඉතාමත් හිමිට සිද්ධ වෙනවා. ඇක්සලරේට් කරන්න යන්න එපා. ස්මාර්ට් වෙන්න යන්න එපා. වැදගත්ම දේ තමයි අපි මෙතෙක් කල් දන්නේ නැතුව හිටියේ උපක්ලේශ වැඩ කරන වෙලාව මැප් එක පේන්න පටන් අරගන්න. ඒක පේන්න පටන් අරගත්තට පස්සේ ඉක්මනට නතර කරන්න යන්න එපා. මොකද ඒක සැරින් නතර වෙන්නේ නැහැ. හත්තර සැරයක් ඇවිල්ලා නැති වෙලා, ඇවිල්ලා නැති වෙලා තමයි නැති වෙන්නේ. නිසා මේක ස්වභාවික ගලණයක් කියලා මම කියන්නේ. මෙන්න මේක බාධා කරගන්න නැතුව, ඒ කියන්නේ දිනතරේව කඩා ගන්න එපා, දිගට කරන්න. හැබැයි ඉස්සලා කිව්වෙක් නා වගේ ගොඩාක්ම භාවනා ප්‍රතිඵල තේරෙන්නේ ඉන්ටරැක්ෂන්ස් වලින්. තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන තැන් වලදී තමයි පේන්න පටන් අරගන්නේ. අර වගේම ගා ගන්න. හැබැයි ඉස්සර තරම් ගෑවෙන්නේ නැහැ. ටිකක් අඩුවෙන් ගෑවෙන. ඒත් ලැජ්ජ හිතන එක ඊයේ කරපු එකම කරුණා නේද කියලා. නමුත් හොඳට තේරෙනවා. අච්චරම ගෑවිලා නැහැ. ආන්නේ විදිහට මේක මේ හිදුණාට පස්සේ gediye කුප්පියෙන් ගැලවිලා යනවා වගේ ගැලවෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ චරිතේ මේ ජීවන රටාව දිගට ওই විදිහට පවත්වන්න පුළුවන් තරම් මේ මට්ටමේ ඉන්න අයත් එක්ක සාකච්ඡා කරන්න. ඒක අනිකාටත් වාසියක් වෙනවා. Tamanටත් තේරෙන්න පටන් ගන්නවා මේක නිකන් අහම්බයක් වගේ වුණාට මේකේ චිත්ත නියමයක් තියෙනවා කියන. ගෞරවනීය ස්වාමින් වහන්සේ පාරයන්ක භාවනාව හෙඳිනා ඉරියව්ව දෙස විවේකීව සිහිය පිහිටවමි. ආරම්භයේ සුවපහසු හැඟීමක් සමග කයේ රූපය දැනේ. ටික වේලාවකින් හුස්ම පිළිබඳ අවදිය නාසයේ අග කෙළවරින් දැනේ. සොලන් රැල්ලේ ස්පර්ශය තරමක් ගොරෝසුවට මුලදී ඉහළට සහ පහළට යන දෙකටම දැනෙන අතර ඒ දෙක අතර සොලන් රැල්ලක ස්පර්ශය නොදැනෙන අවස්ථාව බොහෝ විට බලා සිටිමි. තරමක කාලයකදී සුලන් රැල්ල පිළිබඳ දැනීම ඊතා සියුම් වන අතර යම් සැලවීමක් සියුම් කම්පනයක් ලෙසින් පවතී. සිතවිලි ඉඳහිට පැමිණෙන නමුත් ඒ පසුපස නොයමි. නොයයි. නැවතත් හුස්මට හෝ සිටිනවා යන දැනීමට ගත හැකිය. මෙසේ දැනෙන විට ශරීරයේ හිඳින රූපය පිළිබඳ හැඟීමක් නැත. නමුත් යම් දැනීමක සිටිමේ බොහෝ විට වේදනා විනාඩි 30 40 පමණ වෙන වන විට බලවත් ඉස්මතු වේ. එවිට ඒ වේදනාවේ ස්වરૂපය වරහන් ඇතුලේ තද වෙනවා, රත් කරනවා, කබලක බැදෙනවා. එවිට ඒ වේදනාවේ ස්වરૂපය පිළිබඳවම බලා සිටිමි. මොහොතක් මොහොතක් පාසා එහි වෙනස් වීමක් දකිමි. බොහෝ විට මුල් තදබල වේදනා මගහැරී යයි. අවසාන විනාඩි 10 15 පීඩා විඳිමි. ඊට පස්සේ සක්මන් භාවනාව. සක්මන් භාවනාව සාමාන්‍ය සතිය. ඇවිදින විට ඇවිදින බව දනිමි. සමහර විට වම දකුණ ලෙස මෙනෙහි වේ. මෙනෙහි නොකලත් පතුල්වල ගැටීම් වෙනස් වීම, ස්පර්ශය දැනීම, වරහන් ඇතුලේ change of feeling පිළිබඳ අවධියෙන් සක්මන සහ එදිනෙදා කටයුතු කරමි. යම් අඩුපාඩුවක් ඇතිනම් ඔබ වහන්සේ විසින් නිවැරදි කර දෙන සේක්වා. කියලා පරියන්කේ අවසානට විනාඩි 10 හම්බ වෙන වෙලාවේදී බලන්න මේක ඒ කියන්නේ මහපෙලීමක් තියෙනවා. ඔක්කොම වැඩ ඉවරයි දැන් වේදනත් ඇවිල්ලා ගිහිල්ලා ඔක්කොමත් ගිහිල්ලා එහෙනම් මේක නිකන් ඔහේ ඩ්‍රැගින් පීඩිගාන වගේ වේදනාවක් තියෙනවා. එහෙම නැත්නම් පෙලීමක් තියෙනවා. ඉතින් ওই පෙලීම තමයි අපි මේ ආර්ය සත්‍යයක් වශයෙන් බාර ගන්න ඕනේ. අපිට පේන්නේ මේකේ භාවනා වැරදිලා වෙන්නේ නැති එහෙම නැත්නම් මේ කාගුරුතර කරපු දෙයක් වෙන්නේ නැති එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හොඳ නැතිසම වෙන්නේ නැති කියලා. නමුත් ඔක්කොමත් ගිහිල්ලා අන්තිමට මේක නිකන් මේ කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනක හූරගෙන යනවා පේනවා. ඉතින් ඕකට ආයේ එයිද කෙනෙක් දන්නවනම් ඕකයි ජීවිතය කියලා දන්නවා. ගෑනුණත් ඔච්චරයි, පිරිමුණත් ඔච්චරයි, දිනුවත් ඔච්චරයි, පෙරදුණත් ඔච්චරයි, භවණ හරියත් ඔච්චරයි, වැරදුණත් ඔච්චරයි. තමයි දුක කියන්නේ. ඒක නෙවෙයිනේ බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙනවා මීට වැඩිය නිකන් මේ අයිස්ක්‍රීම් එකක් වගේ චොක්ලට් එකක් වගේ මී වීවදයක් වගේ එකක් කකකා ඉන්න හම්බෙයි කියලා. ඉතරාම තියලා තියෙන්නේ බුද්ධජානනාංශේ පෙළෙන ගතිය නා තවන ගතිය. ඉතින් මේ වහන අවසානට හම්බෙන විනාඩි 10 තව ටිකක් ඉඳලා නැගිට්ටොත් විනාඩි 10 නැගිට්ටොත් ඊගාට ආය අකුසලයකට වැටෙනවා. විනාඩි 11ක හිටියොත් දුකේ ගත කරන්න පුළුවන් අකුසල් නැහැ. නැගිට්ටත් බලන්න අපි මේ දඟලන දැඟලිල්ල පණුවෙත් දෙකට කැපුවා වගේ. මේ තියෙන දුක, මේ තියෙන පෙලීම, මේ තියෙන දැවිලි තැවිලි නැතිකරන්න নানা ප්‍රකාර විනෝදාන්ත වෙනවා. নানা ප්‍රකාරයට මූණ බලනවා. මොන જાති කරත් ওই මූලිකවම තියෙන ඒ පෙළන ගතිය භවය කියන්නේ ඕකයි. ජීවිතය කියන්නේ ඕකයි. ඔබ තට්ටු මාරු කරන්න පුළුවන් වුණාට ඕක තමයි තියෙන්නේ කියලා බාරගත්තා නම් අපි අඩු ගන්න ප්‍රයත්න කිරීම නැත කළා දානිකන්. මොනවා කරත් ඕක තමයි බේස් එක. ඕක තමයි ඩේටම් එක. ඕකට වැඩි යන දෙයක් නැහැ. ඕක බාරගත්ත දවසේ හිටන්ද එයා තවදුරටත් පරිශන කර කර දඟලන්නේ මොනවා කරුවත් ඔක වෙනස් කරන්න බෑ. මේ පරාදේකුත් නෙවෙයි මේ නැස්චාර්ත්‍යකුත් නෙවෙයි. උදෙන කියනවා මේක මේ පරාදේ බාර ගැනීමක් නැස්චාර්ත්‍ය බාර ගැනීම අකිරිය වාදයක් නෑ. බුදුරජාණන්සේ චෝදනා තුනම කරා. වංශී දේශනා කරන අකිරිය වාදයක් පරාජිත දෙයක්. එහෙම නැත්නම් නාස්තික වාද නෑ. කරන හරියක් එලෙස් නම් නොකර විඳින මේ විඳීම බුදුරජාණන්සේ කියන සපක් කියලා. මේක නැති කිරීම සඳහා කරන හැම දෙයක්ම කරන්නේ අවිද්‍යාවෙන් නම් මේක බාර ගන්න බැරි නිසා බාර ගන්න බැරිනොත් මේක දරන්න පුළුවන්. ඒක අටුවචාන් වහන්සේ පැහැදිලිව කියනවා බලාපොරොත්තු වෙන දේක දරන්න පුළුවන්. ඒ නිසා ඔක දරාගෙන ඉන්න හරියට කරත්ත රෝදේ ඇක්සල් එක උඩ තියනා වගේ කියලා කියනවා. කරතරෝදේ ඇක්සල් එකට තියෙනකොට පුදුමාකාර බරක් වැටලා තියෙනවා. ඇවිදිනකොට හිතන කොච්චර කැපෙනවද කියලා. ඇවිදිනකොට වැඩිය හොඳ එක තැනක තිබ්බත් අක්ඛ කියන එක තමයි දුක්ඛ කියන එක හැදිලා තියෙන්නේ. මොන කරත් එකක් තිබ්බත් ඇක්සල් රෝදේ තිබ්බත් පෙඩිලා තියෙන්නේ, මැඩිලා තියෙන්නේ. ඔය මැඩීම තමයි පේන්නේ. ඕක බාරගත්ත දවසේ ඔය කාටවත් දෙයනාන්දර මොකක් කියන්න යන්නෙත් නැහැ. පිළියමක් හොයන්න යන්නෙත් නැහැ. කොහේ හිටියත් ඔච්චරයි. ඊට පස්සේ දැකව කරන්න දෙයක් නැහැ අදාහ ගන්නවා යකෝ මේක දන්නේ නැතුව මේකට පිළියම් හොයන්න කියලානේ මෙච්චර කාල රට රාජ්‍ය ලැබිද්දේ කොහෙ ගියත් ඔච්චරයි කියලා බාරගත්තා නම් අමාරුයි අමාරු දුක විඳින්න නෙවෙයි බාර ගන්නවා ස්වාමීන් වහන්සේ තව කොටසක් තියෙනවා ඒ ප්‍රශ්නේම ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රථම දිනයේ භාවනාව පිළිබඳව අත්දැකීම් සහ ගැටලු මෙසේ ඉදිරිපත් කරමි පරයන්ක භාවනාව. මෙහිදී චිත්ත පිහිටුනේ ආනාපාන සතිය වෙතයි. හුස්ම ගැනීම සහ පිට කිරීම පමණක් හොඳින් වැටහුණු අතර සිත විටින් විට අරමුණෙන් බැහැරවන බව වැටහුණි. බාහිර ශබ්ද සහ ශරීරයේ දැනෙන වේදනාවල් ඔස්සේ සිත දුව යන බව දැනුනි. එම අරමුණු හඳුනා ගනිමින් දිගටම ආහාර ආනාපාන සතිය පිහිටුවෙමි. වැඩුවෙමි. හුස්ම ගැනීම සහ පිට කිරීම කෙරෙහි සිත යොමු කර සිටන අතර ඊට පරිබාහිර පරිබාහිර අරමුණු ශබ්ද වේදනා ආදී හඳුනාගත හැකිද එම බාහිර අරමුණු හඳුනා ගන්නා විට සිත ආනාපානෙන් බැහැර නොවන්නේද කරුණාවෙන් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලමි සක්මන් භාවනාව මම ප්‍රථමයෙන් වම දකුණ සහ සංඥාව මෙනෙහි කරමින් සක්මන් කළෙමි වම දකුණ යන සංඥාව මෙනෙහි කරමින් සක්මන් කළෙමි. එම ස්වභාව නොනැසී නොකැඩී සක්මන වාර ගණනාවක් පවත්වා ගත හැකි විය. පසුව පාදයේ බෙමට ස්පර්ශ වන සංඥාවත් එය පාදයෙන් පාදයට මාරු වන ආකාරයත් හොඳින් දැනුනි. බාහිර ශබ්ද තිබුණද එම සංඥාව නොකැඩී පවත්වා ගත හැකි විය. සක්මන් භාවනාව වඩා සාර්ථක වූයේයි සක්මන් භාවනාව වඩා සාර්ථක වූවේ යයි සිතමි. ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා. පළවෙනි එකෙත් තියෙන්නේ අපි අරමුණේ මූල කර්මස්ථානේ ආනාපානෙම ඉන්න ඕනේද? එතකොට වෙන අරමුණට යෑම බලනවා කැඩීමක්ද පෙරතිල්ලක්ද? එහෙම නැත්නම් මූල කර්මස්ථානේ ගැනීමමද යෝගාවතරගේ එකම අනුග්‍රහය වේවිද කියලා. සක්මන් භාවනාදී කියලා තියෙන සක්මන් කරනකොට සද්ද තියෙනවා. නමුත් මට පුළුවන් තරම් ඒ සද්ද තියෙද්දිම ආනපනෙ ඉන්න පුළුවන්කම තිබුණයි කියලා සමාවෙන්න. සක්මනේ ඉන්න පුළුවන් කියලා. ඒක නිසා අපි මේ අරමුණු තේරිල්ලෙන් තමයි අපි ඇත්තටම ගන්න එකක් මූල කර්මස්ථානේ කියලා. ඒක පණ්ඩිත ස්වාමීන් කියන බුරුමේ සැකනම් විතරක්. මූල කර්මස්ථානේ හිතගෙන තියන්නේ නැත්නම් නන්නතර වෙන්න දෙන්න හිතට. මොකක්වත් වෙන්නේ නැහැ. කොයි අරමුණට ගියත් මොකක්වත් වෙන්නේ නැහැ. සැකනම් විතරක් තමන්ගේ මූල කර්මස්ථාන වල සැක හැරගන්න මේ කොයි අරමුණට ගියත් මේ සතිය යම් මට්ටමට ආවට පස්සේ පේනවා සතිය නැතුව යනවට වැඩිය සද්ද හිටියත් වේදනාව හිටියත් අරමුණේ හිටියත් සක්නේ හිටියත් මූල කර්මස්ථානයේ වශයෙන් ආනපාන හිටියත් මොකක්වත් වෙන්නේ නැහැ. ඒකෝට Tamanට ලැබෙන අතවාසිය තමයි ආත්ම විශ්වාසය. කොහේ ගියත් මේ කෙලෙසෙන්නේ නැහැ කියලා. කෙලෙසුනොත් වැඩ ගන්න මූල කර්මත්තනේ තියාගන්න. නැත්තම් හිතට යන්න දෙන්න. ඒකට මම කියන්නේ සතිය විවිධාංගීකරණය වෙන්න දෙනවා. කොයි අරමුණට ගියත් මොනවාක්වත් වෙන්නේ නැහැ. යන ඕනෙම අරමුණක මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා තේරුම් ගන්නවා. ඉතින් ඒකෙදී ਸਰවචත්තනාංශී බුද්ධත්වයේ ලබනකොට මේ මුළු විශ්වයේම තියෙන හැම අරමුණක්ම නන්නත්තර වෙන්න දුන්න නිසා උන්වහන්සේට කිසිම අරමුණකින් නැගෙන ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි කමක් නැහැ. සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ දඹදිව තලයේ තියෙන හැම අරමුණකටම රත්යදු ගැව්වා. ඒ නිසා සාරිපුත්ත සාංශේ ඊගාවට අනික් කට්ටිය කරන්නේ තමයි නිවන් දකින්න ඕන ටික විතරක් තේරුම් අරගෙන වැඩිපුර විස්තර යන්නේ නැහැ. ඒ නිසා වැඩි අරමුණු ගානකට අත්‍යාදු ගැහුවොත් එයාට වැඩි කෙනෙක්ගේ කමඨාන් සුද්ධ කරලා දෙන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න එපා. යන්න අරින්න. සැකනම් විතරක් තමන් අර ඇති කරගත්ත මූල කර්මත්තානේ පොඩ්ඩක් පිළිසිඳලා බලන්න මෙතෙන් ගන්න පුළුවන්. ඒ ගන්න එක කාලේ නාස්ති කිරීම. ගන්න එක කකුල් මාට්ටුවක් දැමිලා යන්න අරින්න බය වෙන්න දෙයක් නැහැ. එතෙන් සතිය ආවට පස්සේ සතිය පුදුමාකාර අරසාවක් දෙනවා. ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ උදේ වරුවේ ඉඳගෙන කළ භාවනාවේ අත්දැකීම විස්තර කිරීමට කිරීම තැත් කරමි. මුලින් වාඩි වී ටික වේලාවක් තුළ සුවපහසුර ශරීරය තබා ගතිමි. හිස් මුදුනේ සිට පතුල දක්වා නිරීක්ෂණයක යෙදුණෙමි. එවිට කයේ ඇති නොයෙකුත් චංචලභාවයන් සීත උණුසුම හා තැන් තැන්වල දැනුණු සුළු වේදනාවන් දැනගතිමි. ක්‍රමක්‍රමයෙන් නාස්පුඩු සහ තොල් උඩට නිරීක්ෂණයේ යෙදුවෙමි. හුස්ම ඇතුළ සහ පිටතට යන අයුරු බලා සිටීමේ කිසිම දැන්වීමකින් තොරව සිටි හැටියේම යම්කිසි ආවේගී භාවයක් සිතේ දැනෙන්නටගත් අතර හුස්ම ඉහළ පිහළ ඉහළ පහළ යාමේ වේගය වැඩි විය. පාරේ යන වාහන දිහා පාර අයිනට වී බලා සිටින ලෙසට මේ සිදුවීම මුළුමනින්ම බලා සිටීමේ. ටික වේලාවකට පසුව ආවේගී බව අඩුවිය. ඒ සමගම හුස්ම ගැනීමේ පිටකිරීමේ වේගයද අඩුවිය. දැන් ක්‍රමයෙන් හුස්ම විවිධත්වය එහි සීතල බව, උණුසුම් බව, සැහැල්ලු බව, බරගතිය පෙනෙන්නට විය. ඒ සමගම කකුල්වල වේදනාව වරින් වර දැනුණත් එය ක්‍රමෙන් තුනී වී ගියේය. විටින් විට සිත වෙනත් අරමුණු වලට යාමට තැත් කළත් වැඩි වේලාවක් නොගොසින් නැවත හුස්ම දෙසට ගෙන ඒමට හැකිවිය. ඔබ වහන්සේට නිවන් සුව පතමි. ඉස්සලකෙතත් මම මතක් කරපෙකමයි. නදායිනීතකන ගඟේ මොනවා ගහගෙන ගියත් අත දැම්මේ නැත්තම් Taman කෙලසෙන්නේ. හොඳට වාහන යන වීදික සඳතලාවේ ඉඳලා බලන්නේ වීදිය කොච්චර කලබල වුණත් Tamanne කලබල වෙන්න දෙයක් නැහැ. වගේ මේ හිතේ මොනවා ගමන් කරත් හිත කෙලෙසෙන්නේ නැහැ. ඒකේ බුද්ධ දත්ත ආමතුරෝ තායිලන්තයේ ආමතුරෝ කියනවා චිත්‍රපට ශාලාවක තියෙන චිත්‍රයේ මේ ස්තිරේ දියල්ල පෙන්වයි කියලා තිරේ පෙඟෙන්නේ නැහැ. ගිනිකන්දක් පෙන්වයි කියලා තිරේ ගිනිගන්නෙත් නැහැ. තිරේ දන්නෙත් නැහැ. කිනිකන්දක්ද පෙන්වුවේ ගියල්ලක්ද පෙන්වුවේ කියලා ඒ වගේ තමයි අපේ හිතේ මොකක්වත්ම හිතින්නේ නැහැ ඒ නිසා මට්ටමකට සතිය ආවට පස්සේ කියන්නේ එන දෙයකට එන්නේ කියලා අපි මේකට ප්‍රතික්‍රියා කරුවොත් තමයි මේකේ එක එක දේවල් අපි සමාදන් වෙන්නේ. ඒ සෞන්දුවට සතිය වැඩුවාට පස්සේ පේනවා. ගඟක් අයිනේ වාඩි වෙලා වීලි තැනක ගඟ දිහා බලහන ඉන්න අත දැම්මොත් විතරයි පෙන්නේ. ගඟේ මොනවා ගලා කැඩුවත් අපි කෙලසෙන්නේ නැහැ. අනේ නිරීක්ෂණ ශක්තිය තියෙන පුදුමාකාර දේවල් දුරස්ත කර දෙීමේ හැකියාවක්. ඒ නිරීක්ෂණ ශක්තිය තමයි විපස්සනා කරනවා කියන්නේ ඕනේ නම් සැකනම් විතරක් මූල කර්මත්තන් උරගාලා බලන්න ඒකත් කාලේ නාති කිරීමක්. දැන් උරගාන්න ඕනේ යන ඕන දෙයක් යන්නේ මොකද්දෝ හේතුඵලයකට. මේක වේවා මේක නොවේවා කියලා අපිට කිව්වට ඒක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දිහා බලලා නොසලී සිටීමේ හැකියාව බලා ගන්න. කගියක් තියෙන ප්‍රශ්න. ප්‍රශ්න කීයක් තියෙනවද කියලා? ආ තව තියෙනවා. අපිට බැරි වෙන්නේ ද කාලේ මේ දෙකමාරයි. මේ එකක් කියවන සමේ. හොඳයි. ආනාපාන සති භාවනාව. මම පරයන්කේ වාඩි වී තප්පර කීපයක් යන විට මගේ හුස්ම ගැනීම මට දැනේ. ඒ නාසයේ කෙළවර ස්පර්ශ වන අයුරු ඊතා සියුම්වට දැනෙනවා. අද උදේ පරයන්කයේදී ආස්වාස ප්‍රස්වාස වාතය නාසයේ කෙළවර ස්පර්ශ වන අයුරු වාර 8 10ක් පමණි පමණ එක දිගටම නිරීක්ෂණය කළා. එන්පසු බාහිර ශබ්ද සහ ශාරීරික වේදනා අපහසුතා අපහසුතා නිසා තප්පර කීපයක් වෙනත් අරමුණු කෙරෙහි සිත ඇදී ගියා. සුළු වේලාවකින් නැවතත් ආස්වාස හා ප්‍රස්වාසය ස්පර්ශවන අයුරු නිරීක්ෂණය කරන්නට හැකි වුණා. මම ආස්වාස ප්‍රස්වාස වාතය නාසයේ කෙළවර වැදීමේ වැදීමේ අවසානයේ තෙක් බැලීමට උත්සාහ කළා. එක දිගටම එලෙස සාමාන්‍යයෙන් වාර 10ක් පමණ බලන්නට පුළුවන් බව අවබෝධ වුණා. අද උදේ දෙවන පරයන්කයේදී එලෙස දිගටම කරගෙන ගියා. එක වෙලාවකින් මට නිින්ද ගියා වැනි නොදන්නා කාලයක් පසු බව අවබෝධ වුණා. එසේ ඌ බව දැනුණු මොහොතේම නැවතත් ආනාපානය නිරීක්ෂණය කරන්නට පටන් ගත්තා. මෙලෙස එවැනි වාර දෙකක් පමණ තිබූ බව දැනුණා. මා පසුගිය මාස 5ක් පමණ මාස 5ක් පමණ පැයක් ආනාපාන සති භාවනාව කරනවා. මාස 5ක් පමණ කාලයක ඉඳලා වෙන්න ඕනේ. පැයක් ආනාපාන සති භාවනාව කරනවා. සමහර දිනවල මෙවැනි නිින්ද ගියාසේ දැනුණු අවස්ථා අත්දැක තිබෙනවා. භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් වැඩිදුර උපදෙස් පතමි. සක්මන් භාවනාව මෙහිදී මම පාදයේ පොළවේ ස්පර්ශ වන අවස්ථාවේදී වම හෝ දකුණු ලෙස මෙනෙහි කළා. මෙහිදී මුලින්ම විලුඹ පොළවේ ස්පර්ශවන අයුරුත් පසුව අග කොටස හා ඇඟිලි ස්පර්ශවන අයුරුත් අවබෝධ වුණා. මම දකුණ ලෙස වාර වම දකුණ ලෙස වාර 20ක් 25ක් පමණ එක දිගටම බලන්නට හැකි බව දැනුණා. කුරුල්ලන්ගේ වැනි බාහිර ශබ්දවලට සිත ගියද එය ඉවර වූ පසු නැවත වම දකුණ ලෙස මෙනෙහි කළා. පයක් පමණ අපහසුකින් තොරව කරගෙන යා හැකිය. වැඩිදුර උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මුලින් කියව පරියන්ක පිළිබඳ අදහස් ප්‍රකාශ කළොත් මේ හිත දැන් දන්න දෙයට සාපේක්ෂව නොදන්න දෙයට යොමු ගන්න හදන්නේ අඳුරු රාත්‍රී අහසදියා බලනකොට තරු වලට සාපේක්ෂව තරු අතරමැද තියෙන හිස්තන බලනවා වාගේ සාමාන්‍ය අපිට හිස්තන කොහොමඩක්වත් පේන්නේ තරු තමයි පේන්නේ. තරු අහසෙන් 100%ක්වත් නියෝජනය කරන්නේ. ඔය තට්ටු ඔක්කොම රේඛයක් දාලා ඇදලා ගන්න පැත්තකට. ආහසේ තෙනී හිස්තන. අපි හිස්තන දකින්නේ. අතර ඔක්කොම බලන බලන ඊට පස්සේ තේරෙනවා මේක 105 නම් ඊටු 190 මොනවද කියලා බැලුවොත් විතරක්. ඔන්න තේරෙන පටන් ගන්නවා. ඒක හිස්තන කියලා. නමුත් ඒ හිස්තනට හිත බය නිසා එක්ක නින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැක කරනවා. නැත්නම් බය වෙනවා. නැත්නම් අනිශ්චිතතාව වෙනවා. ඒක තමයි අපේ ආධ්‍යාත්මික ශ්‍රද්ධාව නැතිකම. ලෑස්තිලා යන්න දන්න දේට සාපේක්ෂව නොදන්න දේ පෙන්වීම තමයි සරුවචනසේ අපට මේ රූප කර්මස්ථානේ පෙන්වන්නේ. අන්න ඒක බලන්න ගිය දවසේ පේනවා දන්න දේ විතරමයි කෙලස් තියෙන්නේ. තියෙන හරියක් කෙලස් තියෙන දන්න දේ. එචා ඊට සාපේක්ෂව මේ නොදන්න දේ පොඩ්ඩක් සමාදන් වෙලා බලන්න. ඒකට තියෙන බය විතරයි. ඒකටත් කෙලෙසයක් කියනවා. ඒ බය නැතිකමට කියනවා නොසැලෙන සද්ධාව කියලා. ඒකට කියාට පස්සේ හැප්පෙන දෙයක් නැහැ. තියෙන දේනේ අනිත්‍ය වෙන තියෙන දේ දුකට වෙන තියෙන දේනේ වෙනස් වෙන්නේ නැති දේ එහෙම දෙන්න දෙයක් නැහැ ඒක ලෝකයා හඳුනන්නේ නාස්තික වාදයක් විදියට ලෝකයා හඳුනන්නේ අකිරිය වාදයක් විදියට නමුත් බුදුරජාණන්සේ ඒක පෙන්වන්නට නෙමෙයි කතා කරන්නේ තියෙන දේ බලන්න කියන්නේ හොද්දට මුල මැදක බලන්න. එහෙම බැලුවට පස්සේ ඇඟට නොදැනි නොදන්න දෙයට යනවා. ඒ නිසා හිතා ගන්න මේ වගේ කෙනෙක් මං අනිත් දවසේ ඒ වගේ නොදැනීමක් එනවා. මං ඒ නොදැනීමට අවදි වෙනවයි කියලා හිතාගන්න. නොදැනීමට ලෑස්තිලා යනවයි කියලා බලන්න. බලනකොට ඊට වැඩිය පොඩි වෙනසක් ඇති වෙනවා. රැයට බය නැතුව සතු නෙවෙයි. සතු අතර නැතින හිස්තන බලන්න යනවා කියලා හිතාන ගිහිල්ලා බලාගෙන ඉන්න. බැලුවත් දන්නෙත් නැහැ නැත්නම් දන්නෙත් නැහැ. දරුවන්ට නම් තියෙනවා දිග පළල ළඟ කොට ආසන්න ඔක්කොම ලකුණු කියලා. හිස්තන බලන්න බෑ. එදාට ඉන්ද්‍රිය බද්ධ නෑ දැනුම. ඉන්ද්‍රිය බද්ධ තියෙන්නේ ද්‍රව්‍යත් එක්ක විතරයි. අද්‍රව්‍යයට යනකොට දැනුම නැහැ කියන්න බෑ. සරු තියෙන නිසා අපි දන්නවා හිතනක් තියෙනවා. හිත තමයි බලන්නේ. ඒ නිසා තරු අපිට උදව්වක් කරනවා. නමුත් තරු නෙමෙයි බලන්නේ. ආන්නේ වගේ මේකට ලොකු සංචින්න කාලේ කිව්වේ මෙන්න මේ හිතන මේ පේන නොදැනුවත්කමට අවදි වෙන්න බලන්න. මම මේක බලන්න යන්නේ කියලා හැමදාම නිින්දට යනකොට කොහොමද දන්න තැන ඉඳලා නිින්දට යන හැටි බලන්න. සත්‍ය අවදි වෙනකොටම නොදන්න දැනලා කොහොමද දන්න දෙයට එන්නේ කියලා බලන්න. ඒ වගේ අරමුණක් දකින්නවා කියලා කියන්නේ නිදින් අවදි වෙනවා වගේ. අරමුණක් නැති දැන යනවායි කියලා කියන්නේ නිින්දට යනවා වගේ ඉදිරියදා ජීවිතය සම්බන්ධ කරලා බලන බannකොට අපි මේ චිත්‍රේ කවදාකවත් දැකලා නැහැ. අපි දන්නේ තියෙන දේවල් විතරයි. ඒක 100%ක්වත් නැහැ කියලා දැන් තමයි ෆිසික්ස් දන්නේ. බුදුරජාණන්සේ අවුරුදු 2600 ඉතර කිව්වා ඔක තුච්චයි ශුන්‍යයි ත්‍රිත්‍යයි. ඒ තියෙන හිස්තන කියලා. නමුත් ඒක බලන්න කැමති උනේ නැහැ. බලපු ඇත්තෝ හිටියා. උගදෙනෙක් බැලුවේ ව නෙවෙයි. බුදුරජාණන්සේ කරන්නේ තියෙන දේ හොඳට බලන්න කියලා බල්ල බල්ල බල්ල බල බල ඉන්නකොට හම්බෙන් යනවා. නොදන්න දෙයට ඒකට කරන දැන් ඔන්න වැඩේ. හරි දැන් මෝරලා තියෙන්නේ. දැන් යන්න නොදැනීම බලන්න ඔය දින්ද කියන එකට අවදි වෙන්න බලන්න වෙන සාත්‍රයක් නෑ ඔබේ. එන්නේ අවදි මනසින් ගියාට පස්සේ ඔක පුදුමාකාර තිරියම් කරන දෙයක් පාඩපත් වෙනවා. කොමල හොල්මන් මට හිතාගත්තයි. ඉතින් මේ මේ අපිට පැයනේ තියෙන කාලේ. දැන් පැයකමාරක් ගිහලා වැඩිපුරක් ගිහලා තියෙනවා. තියෙනවා. ආයෙත් නම් තව එකක් දැක්කියමු. ඒ කියන්නේ දැන් කොහොමද ඕවර් ටයිම්. පින්වත් ස්වාමින් වහන්සේ මේ අත දිනේ ලියලා තියෙන 13 12 මම ආසනයේ වාඩි වී මම මෙතන මම මෙතනයයි මෙනෙහි කළෙමි එවිට අවධානය ආයතනයේ ස්පර්ශවන පිටුපස හා පිටුපස හා කලව දෙසට යොමු විය ආයතනයේ ආසනයේ ආයතන එවිට අවධානය ආසනයේ ස්පර්ශය ආසනයේ ස්පර්ශවන පිටුපස හා කලව දෙසට යොමු විය. ඒ ස්පර්ශයෙන් soft feeling එකක් දැනේ. කලව sorry. මෙතේ තැන් 30ක් මෙතේ තැන් තප්පර 30ක් පමණ සිටන විට නාසිකා අග්‍රයෙන් හුස්ම ඇතුල්වීම හා පිටවීම නිරීක්ෂණය වුණේ. එවිට ආස්වාසය ආස්වාසය ලෙසත් ප්‍රස්වාසය ප්‍රස්වාසය ලෙසත් මෙනෙහි කළෙමි. ආස්වාසය සිදුවන විට සිසිල් වාතය නාස්පුඩු තුලින් ඇතුළට පැමිණේ. එය දීර්ඝය සුළුවෙන් පටන්ගෙන ක්‍රමයෙන් වාත ධාරාවේ වේගය වැඩි වෙයි. ප්‍රස්වාසය සිදුවන විට නාස්පුඩු තුලින් පිටවන වාතය තරමක් උණුසුම්ය. එය කෙටිය. එහි පිටවීම වේගවත්ය. ආස්වාසයට සාපේක්ෂකව මට ආස්වාස ප්‍රස්වාස වාර 8ක් 10ක් අතර නිරීක්ෂණ කළ හැකි විය. එන්පසු සිත සිතවිලි අනුව ගමන් කළේය. එසේ සිත පිටතර ගිය බව දැනගන්නට ලැබුණේ නැවත මූල කර්මස්ථානයේට සිත ඉබේම ආ විටය. එවිට මට ආස්වාස ප්‍රස්වාස නැවතත් ප්‍රකට විය. ඒ විට එවිට මට අවබෝධ වූයේ සිත සිතවිලි ඔස්සේ ගොස් ඇති බවය. මේ தત્ත්වය විටින් විට ඇතිවිය. ඒ හැම අවස්ථාවකදීම ආනාපානයේ මූල කර්මස්ථානය ලෙස පැවතිනි. මෙනෙහි කිරීමකින් තොරව පරයන්ක භාවනාවේදී පහත දේවල් නිරීක්ෂණය විය. 1. මුහුණේ කූඹින් දුවනවා වගේ දැනේ. 2. ශරීරයේ තුනටියෙන් පහළ ප්‍රදේශය ගල් ගැසී ඇත. එය සැලවීමට පවා අපහසු ආකාරයකින් පවති. 3. කෙසිත හඳුනාගත නොහැකි තත්ත්වයකට සිතපත් වී නැවතත් තිගැස්සීමකින් තිගැස්සීමකින් මෙන් නැවත ආනාපානය දැනෙන්නට පටන් ගනී. මා සිටියේ කොහේදයි කිව නොහැක. ඒ තිගැස්සීමට බයක් නැත. නැවත ආනාපානය දැනෙන විට සැහැල්ලුවක් දැනේ. 4. විටින් විට කකුලේ දනසල වේදනා දැනේ. ඔබ වහන්සේගෙන් සුදුසු උපදේශක් පතමි. ත්වන් සරණයි. මේකෙදී අර ආශ්වාස ප්‍රශ්වාසයෙන් පිට ගිහිල්ලා හිතවිල්ලකට නැවත ආශ්වාස ප්‍රශ්වාසයට ආවා. ආපම දැනගත්තේ නැවතත් හුස්ම වැටෙන්න පටන් ගත්තා කියලා ඒ දැනිච්ච අරමුණ වෙරිෆයි කරපු ඇති. මම අපව ආපව දන්නේ කොහොමද කියන එක හොඳට ලියවිලා තියෙනවා. ඊට පස්සේ වෙන ජවනිකාවක් තියෙනවා මොනවාක්වත් නැති තැන ඉඳලා ආනාපානට ආවා. එතකොට ඉස්සලා හිටපු තැන දන්නේ නැත්තනක් කියලා. ආනපන දන්න තැන. ඒකට ආනපන සංඥාව තියන්න පුළුවන්. ඉස්සලා හිටපු තැන සංඥාව තියන්න බෑ. එතකොට අපිට කවදා හරි අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ සංඥාව තිබුණ නැත්තන කෙලෙස් නෑ. දැන් සංඥාවකට ආවයි කියලා කියන්නේ පැහැදිලිවම කෙලෙස් වලට ඉඩක් තියෙනවා. ඉතින් අපි කවදා හරි කවදාද තේරුම් ගන්න සංඥා නැති තැන අපේ හැබෑ නිවහන. ඒක තමයි ප්‍රകൃතිය වෙන්න ඕනේ මේ සංඥා එන ආනපනේ දන්න තැන තමයි කෙලසිච්ච තැන. ඉතින් අපි දැන් ජීවත් වෙන්නේ ඒක ප්‍රകൃතිය කරගෙන නොදන්න තැන විකෘතියක් කරගෙන ඒක නිින්දක්, ඒක දන්නේ නැති දෙයක් ක්ලාන්තියක් කරගන්නේ. ඉතින් කොච්චරක් භවනා කරන්න වෙයිද? මොන වගේ ආකල්පක යන්න වෙයිද? සංඥා කරන්න බැරි තැන කෙලස් හිතින්ද ඉඩක් නැහැ. හැම සංකලේශයක්ම සංඥාවක්. ඒක තියෙන සංඥා හොඳට බලන්න. එනේන සංඥාව නම් කරන්න. සංක ඉඳපු ගා එකපාරට යනවා හිත සංඥා නැති තැනට එතෙන්දි කලබල වෙනවා. ඒ සංඥා නැත්තන වේදනක් නැහැ. ඒ සංඥා නැත්තන සංස්කාරත් නැහැ. ඒ සංඥා තැන රූපත් නැහැ. හැබැයි විඥානය ඒ නැති තැනයි යති තැනයි අතර දෙකට බෙදලා ඇති තැන gedara කරලා ඇතිතැනෙන් කතන්දර ගොතලා ඇතිතැනෙන් චරිතයක්ම වලා අපිට දුක දෙනවා. ਸਰවචනන්සේ සඳහන් කළා තියෙනවා මේ විඥාණය කරන මේ බෙදීම බලපං. බලලා නැතිතැන සැප කියනවා කියන්නේ නැහැ. මේ නැතිතැනට බයක් උපදවීම හරහා ඇතිතැනට අපිට සරණක් පිටක් දෙන්න හදලා අපි රූපෙට බඳින හැටි වේදනාවට බඳින හැටි සංඥාවට බඳින හැටි සංස්කාරට බැඳීම හරහා විඥාණය තමන්ගේ බලය තහවුරු කරන හැටි. ඒ නිසා විඥානයේ බලය ප්‍රතිෂ්ඨිත කරගන්න ඕන. ප්‍රතිෂ්ඨාව නැත්තන්ට යනවනම් අන්නර වරින් වර වරින් වර නදන්න දැනකට යනවා හිත. ආන්නයකට බය නැතුව යන්න එතකොට සද්ධාව කියලා කියන එක. නොසැලෙන සද්ධාව කිය. දැන් අපි අදහන්නේ රූප වේදනා සංඥා සංඛාර. ඒ රූප වේදනා සංඥා සංඛාර නැති තැනට යන්න පුළුවන්කම බුදුහාමුදුරගේ දක්ෂකම. මේ එක එක්කෙනෙක්ගේ අපේ දක්ෂකම් නෙවෙයි. නමුත් අපි තාම මේක දකින්නේ විකෘති විදියට. රූප වේදනා සංඥා සංකාර තියෙනක ප්‍රකෘති විදියට. ඉතින් කොච්චරක් අපි භාවනා බෞලීගත කරන්න වෙයිද? අරක ප්‍රකෘතිය ඒක අපේ හැබෑ නිවහන කරන්න. එතන තමයි අපි අවුරුදු 6ට ඉස්සෙල්ලා අපේ මානසිකත්වයේ තිබිලා තියෙන්නේ. ඒ නිසා අවුරුදු 6 ඉන්න ළමයකින් කිසිම දවසක ලෝකෙට හානියක් වෙලා නැහැ. ඒ වගේම හානියක් තියෙන කරදරකාරයට ඒ ළමයා දිහා බලනකොට අසහනය අඩු වෙනවා. ඒ නිසා බලමු සංඥාවට සාපේක්ෂව සංඥා නැත්තන්ට යන්න. ඒක හැබැයි වෙරිෆයි කරන්න පුළුවන් නම් හිතාගන්න. දන්නේ නැත්නක මං හිතිය එක අහම්බයක් නෙවෙයි. ඒක වෙරිෆයි කරන්න. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්න. ස්පනා අපිට බලන්න. අන්නේකට කියනවා අවදි වෙනවයි කියනවා. ප්‍රබුද්ධ වෙනවයි කියනවා. එතෙන් තමයි බුදුහාමුදුරු ඉන්නේ. ඒ නිසා දන්න දේ ඔක්කොම හොඳට බලන්න. බල්ලා බල්ලා බල්ලා නොදන්න තැනට යන දවසේ හිතා ගන්න ඕන්න ආධ්‍යාත්මය යන්න හදනවා. අඩියටම ගැඹුරටම යන්න හදනවා. අන්න ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් නම් ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිත කියලා. ස්වාමීන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා කිව්වා මේ දේශනා කර විදියට අර අනින්ද්‍රිය ප්‍රතිබද්ධව දැනෙන සංඥාව ප්‍රබවය ස්වාමීන් වහන්සේ එතකොට එතන අපිට සංඥාවක් විදියට ගන්න පුළුවන්ද සංකාරයක් සංඥාවක් කියන්න තු බෑ කියලා බුදුහාමර කියනවා ඒකටත් සංඥා නාමයෙන් කියන්න බලන්න නැති තැනක සංඥා නැති කියන එකක් තියෙන තියෙන්නේ සංඥා ශේෂයෙන් තමයි එතකොට එතන කෙලස් තියෙනවද ස්වාමීන් වහන්සේ අඩුම තැන ඒක තමයි ඒකේ මේ කලා විවාද සූත්‍රයේදී කුතෝ පහෝතා කුතෝ පහෝතා කලා විවාද නෙමෙයි රූපේ විභූත වෙන තැන අහනවා. රූපේ ගෙවම් කරන්න පුළුවන් තැන. නැත්නම් විභූත වෙනවා කියලා කියන්නේ රූපේ අපිට කෙලස් නොපදවන තැන. ඒතර පුත්‍ර ජනන්සේ සංඥාව හරහා තමයි උත්තර දෙන්නේ. න සංඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤේන විභූත සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පංච සංඛා සංඥාවක් ඒ උඹට මේ එදිනදා සංඥාව නෙවෙයි. මේ ගෑණි බිනියක් කියලා අඳුර ගන්න එදිනදා සංඥාව සංඥා සංඥා. නෝපි අසඤ්ඤී සීනතෙලත් නැහැ. න විසඤ්ඤී. අසඤ්ඤතලෙත් නෙවෙයි විසඤ්ඤත් නෙවෙයි. සංඥාව නැත්තෙමත් නැහැ. හැබැයි නඳන්න තැනකට ගියා කියලා සංඥාවක් තියෙනවා. අන්න එතන රූපේ නැහැ කියලා කියනවා. මේ ජීවිතේ ජීවත් වෙද්දී මේ කලබලකාර ජීවිතයේදී මේ යන්න පුළුවන් තැනක් සංඥාව හරහා තමයි විස්තර කරන්නේ. සංඥා බින්දුවර බැස්සුවාට එතන රූප සෙල්ලම් කරන. ඒ කියන්නේ රූප අවලංගු බවටපත් වෙනවා. එතකොට ඒ ඒකටම සමාන කරලා කියනවා සංඥා විරත්තස්සන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්ති මොහා සංඥාංච දිට්ඨිංච යේ අග්ගහේසුන් තේ ඝට්ට යන්තා විචරಂತಿ ලෝකේ සංඥාවෙන් විරත් වෙච්ච මනසට කිසිම දැනක ගැටයක් නැහැ නිරවුල් ප්‍රඥාවේ මුත්‍ත්‍ච මනුස්සයාට මෝහයක් නැහැ සංඥාවත් දිට්ඨියත් ඇති වෙන්නේ නැති ගැටි ගැටි ලෝකේ ඉන්නවා කොයිලාවේ ගැටුම් ඔක්කොටම හේතුව මේ මම ගෑණියක් කියලා මම පිරිමියෙක් කියලා මේක රූපයක් කියලා මේක සද්දයක් කියලා හඳුනා ගැනීම. මේ ලෝකේ ජීවත් වෙනකොට ඕකනේ කරන්නේ. අපි පරියංගයට ගිහිල්ලා බලනවා ඒ අඳුනාගන්නේවට හොඳට අඳුරන නම් කළා නම් කළා ඒවා ගෙවෙන්න මැරලා බලනවා ඒවට සාපේක්ෂව අඳුරගන්න බැරියමක් මේකේ තියෙනවා. එතෙන්ට යනකොට සංඥාවයි මානසිකයි කියන්නේ එතන සංඥා කරන්න බෑ. සංඥාව ලගින් නැත්තනක් තියෙනවා. එතෙන් යන රූපත් නැහැ, වේදනත් නැහැ, සංඥාත් නැහැ, සංස්කාරත් නැහැ. ඒක අපේ හැබෑ නිවහන කියන. අපේ ප්‍රകൃතිය කියලා කියනවා. ඇති හැටි කියලා කියනවා. ඉතින් එතකොට ඒක ආර්ය ලෝකේ. ඒක නෙවෙයි අනිත් පැත්ත ඇති ඇති කියන එක තමයි පු탁ජන ලෝකේ පු탁ජන බාධා පු탁ජන ව්‍යාකරණේ පු탁ජන ඥානි ඒ දෙකම හැම කෙනෙක් ගාම තියෙනවා. කොයි එක ඉස්සරහට ගන්නවද කියන එක ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න කියවනද අහනවද? ගරු ස්වාමින් වහන්සේ මම නාසිකාග්‍රේ කේන්ද්‍ර කොටගෙන ආනාපාන භාවනාව වඩමි. මුලින් ආස්වාසය ආස්වාසයේ මුල මැද අග වශයෙන්ද ප්‍රස්වාසය ප්‍රස්වාසයේ ලෙසද දැකිය හැකිය. එහෙත් ප්‍රස්වාසයේ ආස්වාසය තරම් ප්‍රකට නොවේ. හුස්ම 6 7ක් යන විට ආස්වාස ප්‍රස්වාසය ක්‍රමයෙන් තුනී වී බැලීමට දෙයක් නොමැති භාවයකට පත්වේ. එවිට එතන ඇති ඇති නීරස භාවය නිසාම සිත වෙනත් සිතවිලි ඔස්සේ දිවයයි. එය දැනගත් විගස මට ආනාපානයෙන් බැහැරට බැහැරව ඇති බව සිහිකොට නැවත මුල සිට ආනාපානය වඩමි. මෙය එක් භාවනා කාලයක් තුල බොහෝ වාර ගණක් සිදුවේ. මෙලෙස සිත පිට නොයා සිටීමට කුමක් කළ යුතුද? යන්න පහදා දෙන ලෙස ගෞරව පූර්වකව එල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ එක වාක්‍යයක් කියලා තියෙන මේ ආනාපානේ නීරස වීම නිසා හිත පිටපයින්නවා එක. ඒක නැවතත් හොඳට මේ මේ පරීක්ෂා කරලා බලන්න. අපේ කාමේ තියෙන්නේ වස්තු මාරු කිරීම හරහා ඒකාග්‍රතාවයේ තියෙන එකම වස්තුවේ බොහෝ වෙලා සිටීම හරහා අපිට මේ භාවනා කරන්න බැරි එහෙම නැත්නම් මේ කාමචන්ද වෙන් වෙනට බැරි එකම වස්තුවේ වැඩි වෙලා ඉන්න ඕන බව අපි දන්නවා දක්ෂයි කියලා. ඒක දක්ෂ භාවනාවක්. නමුත් එතකොට අපිට ඇඟට නැදෙන ඉන්න නීරසකම තමයි සම්පූර්ණ අපේ ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන හුනියම. ඒක දැකලා තියෙනවා නම් ඒක දැක ගන්න පුළුවන් නම් ඒක විශාල රහසක්. ඕනම දෙයක් වැඩි වෙලා බලනකොට එපා වෙනවා. ඒතිෙදි බලන්න සද්ධාව ඕන. ඒතිෙදි බලන්න සීලය ඕන. ඒතිෙදි බලන්න සතිය ඕන. මේ තුන තියෙනවා නම් ඒකේ නායේ නීරසකම එනකොට දැනගන්න බාහන හරි කියලා. ඊට පස්සේ සද්ධාව උරගා බලනවා. සීලය උරගා බලනවා නීරස උනාට සීල කැටනවාද කියලා. අන්න නීරස උනාට සතිය කැඩනවාද කියලා. එතකොට මේ පරිශ්‍රණයේ අනවා අපි නොගිය පැත්තකට. එතකොට තේරෙන පටන් ගන්නවා මේ නීරස වෙච්ච තැනින් තමයි විපස්සනා පටන් ගන්න කියලා. එතකොට හිත මොකද කරන්නේ වෙන අරමුණකට පයි. ප්‍රශ්නේ නැහැ. ඊට පයින්ද දෙන්නේ. ඒ පණින අරමුණ දිහා පොඩ්ඩක් කියලා බලන්න. එතකොට ඒකත් නිරසයි. දැන් තමන් දන්නවනේ මේ නිරසකම තමයි අපි අරමුණෙන් අරමුණට පන්නන්න තියෙන මේ කර්සර් එක. ඉතින් ඒකට වෙන්න හරි. කොහේ පැන්නත් ගියේක ආයෙ නිරස වෙනවා. ඉතින් ආයෙ නෑ. හොලිවුඩ් වල ඒ ගෑණි එමිනියත් එක ටික කාලයක් ඉන්නේ නෑ. දික්කදාද කරනවා. තුන්වෙනි සැරේ විතර අර මිනිහම් බදිනවා. ඒක වෙන මිනිහෙනේ. ඔච්චරම තමයි අපි හොලිවුඩ් වලට බැන්නට ඕකම තමයි අපිත් කරන්නේ අන්තිමනේ විදි කරපු නුරොඩ්ඩ ආය අරගෙන කරනවා. ඒ විදි කරපෙකට තරහ වෙන්න එපා. එයා කඩප්පුලි හිතක් තියෙන. අපි මේ ආනපන එපයි කියලා කැස්ස උනත් ගන්නවා. මොන දේ හරි ගන්න. ඒක අහින්න හොඳට ප්‍රශ්නයක් නැහැ. ඒක ඉපා වෙනවා. ඉතින් ආයෙ ටිකක් කළා ගියට ඕම ඇවිල්ලා අනේ නිකන් කමන්න කමන්න කමන්න කමන්න මට දෙන්න ආනපන කියලා ආයෙත් ආයෙ ගනේ. ආයෙ ඵලයක්. ඒ ඔක එක එක පොඩ්ඩයි දැනගත්තොත් මේ අපි නටවන්නේ නීරසකම හරහා දැන් ලෝකයා බලන දේ රසකාමී හරහා ප්ලෙෂර් ප්‍රින්සිපල් බුදුරජාණන්සේ කියනවා උඹ ඒක හරි ඒක තමයි මේ ලෝකයා උඹ උඹ දාස කරගන්නේ උඹ බලපන් උඹ තුල නීරසකම වැඩ කරන්න හැටි ඒකට ආරය වැඩ කරන්නේ කොක්ක ගහන්නේ මගින් නීරසකම තිබුණොත් නේ. ඕක නෙමෙයි මේක දෙන්නම් කියන්නේ. නෑ නීරසකම පොඩ්ඩක් බලන්න ඉන්න. පැටි කල් දුවන්න දෙයක් නෑ. ඒක ඒකට ආර්ය පරිශ්‍රණය කියනවා. ඒකට කවුරුවක්වත් ඕනේ අපිට කිසිම අඩුපාඩුවක් නැහැ. මොකද නීරසකම කියන එක උද්දී ඉඳලා හැන්ද වෙනකන් නැති කරන්නේ අපි මේ විනෝදාංශ හොයන්නේ. ටෙලිවිෂන් බලන්නේ. පත්‍ර කියවන්නේ. SMS හරින්නේ. කතන්දර කියන්නේ. ඒවල පොඩ්ඩක් ප්‍රිය කරන්න නීරසකමට. ඒ නිසා ඒ නීරසකම අපේක්ෂා කරලා යන්නේ. මෙයාට ලේසි මොකද මේ අඳුනකට තියෙනවා. අපේක්ෂා කරලා යන්නේ එතන තද්ද ආධ්‍යාත්මයක් නේ. තද්ද විපස්සනාවක් තියෙන්නේ. බලන්න ඉන්න දේ නොදකින්න ඔපතන් කියලා හිතනවනම් ඒ නොදකින්න ඔපතන් නොදොමකින් කියන එක මම දකින්නේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන වචන තුනේ රිප්ලේස්මන්ට් එකක්. ඒ නිසා භාවනාවත් ඒ වෙනවන උගදෙන කියන්නේ අත්දකින්න පුතන් නොදොමකින් කියනවා. ඊට මිට වැඩිව තමයි නොදකින්න පුතන් නොදොමකින් බලනාසුළු දෘෂ්ටි කෝණයකට යන්න පුදුම ලස්සනයි මේ ලෝකේ. පුදුම green, පුදුම living. අපි එපා වෙච්ච දෙයට ප්‍රේම කරන්න දන්නේ නැතිකම තියෙනවා. ඒට එපා වෙච්ච දෙයත් එක්කම ඉන්නේ. ඒකම උල උල උල උල බලන්න මොකාට මාරයටත් අපිව දැක ගන්න හම්බෙන්නේ. ඇතිද? තව දෙකක් තියෙන එක ගන්න. පොඩි ඒවා ඔව් ඒක නිසා අපි ගොඩක් අත්තුත් අපිට සක්මන් කරගන්න වෙලාව නැති වෙනවා. අපි එතකොට තුනහමාරට රැස් වෙනවා පරියන්කයකට. සල්ලි ගන්න. ඒකමාර ඉඳලා තුනහමාරකම් පරියන්ක සක්මන් සක්මන් භාවනාවක් නැති තුනහමාරට අපි රැස් වෙනවා එම්නා. පරියන්ක භාවනාව කාලයක් හරි කාලසටහන තියෙනවා.